යන පාරේ ඉඳ තියලා මෙහාට අර එහාට අර වෙන්නේ. නැත්තම් යනකොට එනකොට කරදර වෙයි. නැයි කෞරණීය සංගරත්නයේ අවසරයි. අපිට තවත් සෙනසුරාදාවක් කාලයකට පස්සේ නැවතත් ධර්ම සාකච්ඡාකට වෙලාවක් හම්බෙලා තිනවා. අපි මේ සඳහා ඒකමාරක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මුල් විනාඩි සල්පේ විවස්ථා සීපත් කරගෙන විවස්ථාපතගෙන ආද. අත්පොත විවස්ථා සීපත් කරගන්න ඊට පස්සේ අපි සාකච්ඡාවේ මුල තියාගත්ත සාමාන්‍ය ඵල සූත්‍රයේ කොටසක් ඉදිරිපත් කර ගන්නවා සාකච්ඡාවට මාතෘකා තපා ගැනීම සඳහා සභාවට සම්බන්ධ වෙන අයගේ මනාපේ වලදී අපි ඒක විවෘත සාකච්ඡාවක් පාඩපත් කර ගැනීමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ සමහර විටක මෙල්බන් වලින් සම්බන්ධ වෙන කට්ටියක් ටෙලිෆෝන් එකේ සම්බන්ධ වෙලා තියෙනවා ඒක ඉතින් අර කෙටි දැනුම් දීමක් නිසා ඒකට පුළුවන් වෙන්නේ නැහැ. තාම කතා කරලා නැහැ. ඉතින් මේ මතක් කිරීමට පස්සේ අපි සාකච්ඡාව පටන් ගැනීම සඳහා විවස්ථාව කියවීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ පොත නැද්ද? ලයිට් එක දාන්නකෝ එතකොට හම්බෙලා. ඔකේ කාඩ් මතක් කරන තර කරපු තැන ලියලා නැද්ද මේකේ? ඉන්දියාන තියෙන පළවෙනි තැන. මේක නේ වයිටමන්. දිනචරියාව දක්වලා තියෙනවා. අපි දා මේ යෝගාශ්‍රම සංස්ථාවේ දිනචරියාව කියවලා තියෙනවා. අද තියෙන කතිකාවත මට නම් ඈ පේන්නේ නැහැ. ලයිට් එක දාගමු. ඒක කොතන තමයි තියෙන්නේ වැයතුලේ තියෙන්නේ. ආ මෙතනද දැන්. ගන්න ඔක්කොම දාන්න. ඔක්කොම දාලා ලයිට් ඔක්කොම දාන්න. මේක කොහේ ඉඳි නැත්තම් බෑ කරන්නේ. මේක ලයිට් එක නෑ. දැන් ඔක්කොම නියෝ ඉදී. කියලා වැඩ නැහැ ඇවිල්ලා. ඈ? නෑ නෑ ලයිට් එකක් තියෙනවා. අපි පහලෙකට මේ කියුමේ ඒ ඇස්පේනේ දැන වෙන 22. හරි හරි හරි. මේ තරම් ලයිට් එකේ ස්විච් එක කවුරුවක්වත් දාන්නේ.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 දෙක. සද්දෝ මහානාම ආරාධකෝ හෝති නෝ අස්සද්දෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. 3. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන પરමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිද්ධුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ ලෝ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සන්නංශ අපි සම්බන්ධ වෙන්න. හොඳයි අපි පටන් ගන්න තියෙන අපි විවස්ථාව කියවනවා. මේ අනතන ඉඳලා සම්බන්ධ වෙන්න ඈ. එහෙමයි සර්. සික්ඛා සාජීවයෙන් සමාන වූ සම සම්භෝග පිරිසක් වූ මෙහි විද්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත බෙහෙදෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. පහ මෙම උදාන ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතුය. ගත යුතුය මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. 6. චීවර ධාර්මාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇති වන හේින්ද එයින් උත්තමාර්ථය වැළෙහි යාමට හේතු පැනෙන හේින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. 7. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. 8. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. 9. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාසා යෝගාභ්‍යාසාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය.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 15. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළෙහින් කැපකරු කමට හෝ පැවිදි කමට ගනු ලබන පුජ්‍යලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට බාරගත යුතුය. 16 පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු ਵਿਚාරාම සුදුසු භාරකාරාදීන් ඇතිවිටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කර වීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. 17 නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්තාය සංවත්තති යතේදං වික්කවේ පාපමිත්තතායි වදාළෙහින් සර්වනාර්ථයන් සර්වනාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පය කප්පයවෝ පතිස්සතා ඊ වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමි ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු 18 කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංච සතික සංගායනාවේදී තබා වදාළ සංඝ ඥාත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. 19. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයද හොඳින් අසා බලා දැනගෙන ටිකීව අණ්ඩන් යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. 20. වත්තං න පරිපූර්ෙන්තෝ න සීලං පරිපූර්ණති. යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත්පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනලැස්ව සම්පූර්ණ කටයුතු. 21. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දලනඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. විසි දෙක ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යායාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. විසිතුන නිද්දාරාමතා බස්සාරාමතා ඝනසංගනිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශ කතා වස්තු වලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය 24 දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය 25 පර්යාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හෙයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උත්ග්‍රහණය ධාරණයද කළ යුතුය. 26 ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික කිහි සංසර්ගය සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. විශේෂයෙන් අපි නතර කරනවා. එතකොට අපි විනාඩි 10ක් විතර කාලය අරගෙන තියෙන්නේ යෝගාශ්‍රමී සංස්ථාවේ කතිකාවත සීපත් කරන්නයි. ඒක කවුරු කවුරුත් නිතර වගේ කියවලා බලලා ඒකේ තියෙන කාරණා තේරුම් අරගෙන තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේගේ අතිල්‍යවිච් එකක්. ඒකට අපිට හරි ලේසි මේ කට්ටියගේ සාමූහික ප්‍රයත්නය හරි ලේසි වෙනවා එක එකනා එක එකනා මේ ඉන්න තාක්කල් මේ රැකිය යුතු නීති ටික ඊට පස්සේ අපි යන්න හදන්නේ මේ සාමාන්‍ය බල සූත්‍රයට අහුම්කම් දෙන්නයි මේ මෙල්බන් වලට මේ කටහඬ ඇහෙනවද නැත්නම් මේ මගේ අතර විතරද ඇහෙන්නේ?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 සැදැහැයින් දුන් බොජුන් වළඳා තෝ මේ දහම් විනිය නොදනිහි මමම මේ දහම් විනිය දනිමි මේ දහම් විනිය කිමැයි තෝ දනිහිද තෝ වර්ධවා පිළිපන්නේහිය මම මැනවින් පිළිපන්නේම් වෙමි මා බස කරුණු සහිතය තා බස කරුණු රහිතය තෝ පළමුවෙන් කීයුත්ත පසුව කීයේහිය පසුව කීයුත්ත පළමුවෙන් කීයේහිය තා කලක්ම පුහුණු කළ දෑය මගේ එක වචනයෙන්ම පෙරලී ගියේය මා විසින් තට දොස් නැගෙන මා විසින් නිගන්නා ලද්දෙහි මා නැගූ දොසින් මිදෙන්නට හැසිරෙව ඒ ඒ තැන ගොස් උගනුව හැකිනම් ඒ විසඳවයි යන ආදීන් මෙබඳු වූ උනුන් බැන දොඩා ගැනම්හි යෙදෙද්ද ඒ මහනතිමේ මෙකී හෝ අන් මෙබඳු වූ හෝ බැනුම් දෙඩුම් වලින් වැළැක්වේ වැළැක්වේවි මේද ඔහුගේ සීලයෙක් වේ. ඒ කියන්නේ මාස උච්චර කාලයක් කියපේක මගේ එක වචනෙන් කැඩුනා කියන්නේ කොහොමද කියලා කියන්නේ පාලියෙන් කියලා තියෙන්නේ. ආචින්නන්තේ විපරාවත් ආචින්න ආචින්න කියලා කියන්නේ නිතර නිතර කරන ආචින්න කම්මිය කියලා කියන්නේ නැවත නැවත පුරුද්දට කරන එක ආචින්න කියලා කියන්නේ කෙනෙක් කරගෙන ජීවන රටාවට කියනවා විපරාවත්ත මම වචනේ දානකොට ඔක්කොම ආචින්නම් තේ විපරාවත්ත ඇත්තටම මේ ඇත්තටම මේ සමහරලාට සරුවචන් ආංශයේගේ වැඩ දක්වන විතරක් පෙන්නනවා ඒ කියන්නේ මේ සත්‍යක පරිබ්‍රාජක හම්බෙච්ච වෙලාවේ සරුවචනාංශෙත් එක්ක කතා කරනකොට මුගක් වෙලාවට ඒ අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා එයා ඉතිකල් ජීවනයේ වශයෙන්ම කරන ගිය වැඩ පිළිවෙල බුදුහමසෝ වචනයක් කතා කරනකොට ඔක්කොම නිෂේධ වෙනවා. නමුත් ඒක කියාපාන්න යනවනම් මහානකමට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශයේ ගුණයක් විදිහට අටුවාචාරින් වහන්සේලා කියනවා. සරුවචනාංශේ තමන් වහන්සේ ගැන එහෙම කියන්නේ. ඒ නිසා වාදයෙන් පෙරද්දුවාට පෙරද්දපු කෙනා මම වාද ශීලයේ වාද මුකේ දක්ෂයි මං අනිත් කෙනා පෙරද්දුවයි කියන එක මේ මිත්‍යා දෘෂ්ටිලින් අන්තිම මිත්‍යා දෘෂ්ටිය. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං මේමයි සත්‍යය අනිච්චයල්ල බොරු කියලා කවුරු හරි වාදයෙන් දිනනවා නම් ඒ මනුස්සයා මහානකමෙන් පරාදයි. ඒ නිසා වාද මුඛයට යන්නේ වාද මුඛයට ගිහිල්ලා දිනුවත් ඒක ජයග්‍රහණයක් විදිහට බාර ගන්න පෙරදිච්ච පක්ෂය තුල ඇත්ත තියෙන ඉඩ තියෙනවා. ඒ වගේ ඒ විවෘත ගතියක් තියාගෙන ඉන්නේ නැතුව මට වාදයෙන් දිනන්න පුළුවන් කියන එක සීලයක් නෙවෙයි කියලා යෝගෙන් කියන්නේ. වාදයෙන් දිනන පමණින් සීලය ඇත්තටම මුඛරිකමක් එන්නේ. ඒක වචනය පිළිබඳ සීලයක් විදිහට ගන්නේ වචනය පිළිබඳව ආචාර ධර්මයක් විදිහට ගන්නේ ඒක මේ දෘෂ්ටියක වැරද්දක්. වාද කරලා ඕනම කෙනෙක් පරද්දන්න පුළුවන් කියලා හිතනවනම් කවුරු හරි අනිවාර්යයෙන්ම මනස මිත්‍යා දෘෂ්ටි කියන්නේ. යතාවා පනේහි භුන්තෝ සමන බ්‍රාහ්මනා සද්ධාදීයානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒව රූපං දූතේය පහින ගමනානු යෝගං අනුයුක්තා විහරಂತಿ සේයති ඉදං ප්‍රඥං මහාමත්තා මහාමත්තානම් කත්තියානම් බ්‍රාහ්මනානම් ගහපතිකානම් කුමාරානම් ඉදගච්ඡ අමුත්‍රාගච්ඡ ඉදං හර අමුත්‍ර ඉදං ආහාරාති ඉතිවා ඉති ඒව රූපා දූතේය පහින ගමනානු යෝගා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින් යම්සේ සමහර භවත් මහන බමුණෝ මෙහි යන්න අසෝ තැනට එන්න මිය ගෙන යන්න අසෝ තැනට මිය ගෙන යන්න ගෙනින්නේයි කල නියෝග පිළිගෙන රජුන්ගේ රජ මහ ඇමතියන්ගේ ශාස්ත්‍රීයන්ගේ බමුණන්ගේ ගෙහැවියන්ගේ රජ කුමරුවන්ගේ මෙබඳු දූත මෙහිවරෙහි පණිවුඩ ගෙන යෑමෙහි යෙදේ විසෙද්ද ඒ මහානතමේ මෙකී හෝ අන් දෙවැනි වූ හෝ දූත මෙහෙවරින් පණිවුඩ ගෙන යෑමෙන් වැළැක්වීමේ මේද ඔහුගේ සීලයක් වේ. මේකදී සමහර වෙලාවට සමහර ලග්න කොහොමඩක්වත් ගිහි කෙනෙක් සංඝයා වහන්සේ නමකට කිසිම වැඩක් කියන්නෙත් නැහැ. පණිවිඩයක් පයින් දෙයක් දෙන්නෙත් නැහැ. ඒක එතකොට මේ දාස භාවයට ගෙනිලක් වෙනවා. මොනම වැඩියකින්වත් මේක සංසෝතරින් අරගෙන මෙතනින් කියන්න කියන්න අයිතියක් නැහැ. වැඩිමහා සංඝයාට බාලයා කියන්නෙත් නැහැ. පැවිද්දන් පැවිද්දන්ට කියන්නේත් නැහැ. හැබැයි වැඩිමහල් සංඝයා මම මේ කරලා දෙන්නම් කිව්වොත් ඒක ප්‍රශ්නකුත් නැහැ. වැඩිමහල් සංඝයා කතා කරලා හරිදම් සංස්කෘතියේ ගුණය තියෙනවා. ගමනක් යන පිටත් වෙච්චාම ඉන්න සංඝයාට කියනවා මම කොළඹ යනවා මේක ආයිසුදර කාට හරි කොළඹේ මොනවාරි කෙරෙන්න වැඩක් මොනවාරි තියෙනවනම් කියලා ඇහුවට පස්සේ අවසර සංස්කෘතිය මට මෙහෙම අවල් භාණ්ඩ තියෙනවා අවල් තැන්න ගිහිල්ලා තියෙන කිව්වට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකට පැවරුමක් නේ. ඒක ඒක හැම වෙලාවෙම මේ වැඩි මහල්ලෝ කරනවා. ඒතර පව අව කැපෙනවා. පව කැපෙන්නේත් නැහැ. ඒතර ගමනින් පොරොදෙනකුත් වෙනවා. නමුත් බැරි වෙලා හරි සංඝස කොළඹ වඩිනවාද? මට තියෙනවා මේ තබල් ලියුමට ලියුමත් තබල් කරගන්න. ඒ කොහොමඩක්වත් කරන්න එපා. ඒක කරනකොට වැඩි මහල්ලා සමාජලාට මුකුත් කියන්නේ නැතුව කරනවා. ඒ වුණාට මේ ශ්‍රමණ සාකල්ප ශ්‍රමණ සාරූපේ නැහැ. එතකොට මේ ටික කාලයක් ගියාම හැල්ලු වෙනවා. රජුන් එක්කත් එක්ක ඉල්ලත් භික්ෂුවක් එක්ක සර්පෙක් එක්ක ගින්දරත් එක්ක හැල්ලු වෙලා කටයුතු කරන්න එපා. කොත්තන කරන්ට් එක වදින්න නැහැ. ඒ නිසා කටයුතු කරනකොට පැවරුමක් තියෙනවනේ. එහෙම නැත්නම් සාමාන්‍ය බේවස්තාව හැටියට මේ මේ කුටි පොතේ මොනාරි කරන්න තියෙන වැඩක් කියනවා. කබඩා පොතේ මට අහවල් දෙන්නේ නැහැ කියලා ලියන ඒක කිසි දෝෂයක් නැහැ. ඒක තමන්ගේ ඒ මොනවාද විවස්ථානුකූල තමන්ගේ අයිතිවාසිකම්. මොකද පණීඩ පයින්ඩ ගෙනියනද කටවචන හරි වැරදුනා නම් සමාව වෙර ගන්න ඕනේ මෙහෙම මට වැරදිලා කියුනේ ස්වාමීන් වහන්සේ මට සමාව වෙන්නයි කියලා වැඩිමහලුන්ට බඩු ගෙනියන්න හෝ පයින්ඩ පුවමාරු පණිවිඩ පයින්ඩ ගෙනියන්නත් එපා ඒ ගෙන යෑමෙන් උපේන ආමිෂය කැපත් නැහැ ඒක මේ මිච්ඡා ජීවිතයට වටනවා. එහෙම නැත්නම් මිච්ඡා පරිේෂණ එහෙම නැත්නම් ශ්‍රවණ සාරූපිය නැහැ. ශ්‍රමණයා කියලා කියන්නේ හිඟන්න බව හැබෑව. අපි කාටවත් බත් බැලකම් කරන්න නෙවෙයි මහානකම් කරන්නේ. රජුන්ටවත් මහමෙතුරුන්ටවත් ශාස්ත්‍රයන්ටවත් බ්‍රාහ්මණයටවත් ඒක නිසා එහෙම කරලා <clears throat> ඒක සිල්වන්තකමක් නිහතමානිකමක් කියලා කවුරුහරි ගත කරනවා ඒක නෙවෙයි නිහතමානිකම කියන්නේ. නිහතමානිකම කියන්නේ අනුන්ට පයින්ට පයින්ට ගෙන යන්න නෙවෙයි. Taman වැඩිමාල් එකේ වගේ රොට කමන්නේ. වැඩිමාල්ලා පවර්ලා තියෙන වෙලාවේ අවසරයි මට මේ මට ඔබ කියන්න විදියක් නැහැ මම ළඟ මෙහෙම වැඩක් තියෙනවා කියලා කිව්වට පස්සේ පැවරුවට පස්සේ කිව්වට කමන්නේ ඉතින් සමහරව ඒකටත් බයයි ඒකටත් බය වැඩිමහල්ලා කියද්දිත් බයයි ඒකට කමක් නැහැ ඒක ඉතින් අර තමන්ගේ බය ලැජ්ජාව එහෙම නැත්නම් මේ අපේ සංඝාදිශේෂවල 6 වෙනි සංඝාදිශේෂේ වැටෙන්නේ පිරිමියෙක් නිසා කාන්තාවකට කාන්තාවක් නිසා පිරිමියෙකුට පයින්ද ගෙන යන එක අඩුම ගානේ කියනවා ඒක හරි අමාරුයි කියනවා. රහතන් වහන්සේත් අහු වෙනවයි කියලා තියෙනවා. අම්මා තාත්තා බිරසක වෙලා ඉඳද්දී අම්මත් එක්ක සමගිව ගත කරන්න කියලා තාත්තට කිව්වත් වැරදි. ඒක භික්ෂුවට අයිති නෑ. තාත්තා යමයි විරසක වෙලා ඉඳද්දී තාත්තා පිළා අම්මට කියනවා. නෑ තාත්තා පිළා තාත්තට කියනවා අම්මා පිළා අම්මා කියන එක හොඳ නෑනේ දැන් මටත් හොඳ නෑනේ ඔය දෙන්න එකතුව ජීවත් වෙන්න කියලා.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 මම අරගෙන ගියා ගියාට පස්සේ එයා කියපු දේ ලියුම බාරගත්තද නැද්ද කැමතුණාද නැද්ද කියලා මෙයාට අවිලා කියපු පමණින් පයින්ඩේ පණිවිඩ කරුවගේ රාජකාරිය සම්පූර්ණ වෙනවා. භික්ෂුව නම් ඒකේ භික්ෂුත්වයට හානියක් කැලලක් සිද්ධ වෙනවා. ඒක නිසා බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා මම සිඟාකමෙන් බැලේක් නෙවෙයි රට හැසිරනවා කියලා. කිසිම කෙනෙකුගේ බැලේක් නෙවෙයි. කිසිම කෙනෙකුට කිසිම දෙයකට බැඳීමක් නැහැ. ඕක සිද්ධ වෙන්නේ එක තැනක බොහෝ කල් ඉන්නකොට. මොළේ මොළේ ගොම පරිස්සම් කරගෙන කරගෙන යන ඊට පස්සේ ටිකක් වෙලා යනකොට අර ගමට කියලා අනිත් අනිත් පොඩ්ඩක් මෙහාට දෙන්නකො අරකට දෙන්නකො කියලා ඒක ගත්තෙන් පස්සේ තමයි තේරෙන්නේ වැඩි වැරදුනා කියලා. නමුත් ඒ වැඩි වෙනවා කියන්නේ. ඒකට සාමාන්‍ය කියන්නේ පව් අරවනවා කියන්නේ. පව් අරවනවා කියලා උනාට පස්සේ වැඳලා කියනවා අනේ ශාංශ මගේ තියෙන. ඒ අපි කටයුත්තක් කරා ඉවර වෙනකොට දැන් අපි සාමාන්‍ය භික්ෂුණාන්තනමක් හම්බෙලා යනකොට ඕකාස වන්දාවේ බන්තේ කියලා වඳිනවනේ. එතකොට කියනවනේ මේ වචනෙන් කයෙන් මයතින් වැරද්දක් වුණා නම් සමා වෙන්න කියලා. ඒකට කියන්නේ පව් අරවනවා. පවන කියලා එහෙම වෙනවා. මොකද අර එකක් වැඩක් කරන්න ගියාම පළවලේ වැඩ යනවා. වචන කතා වෙනවා. කටයුතු කරනමුත් එහෙම මේ භික්ෂුවට නිග්‍රහ කරන අදහසින් නෙවෙයි. අර සුහදකම වැඩිකම නිසා. ඉතින් ඒක නිසා ඒකෙන් තමයි දැනගන්නේ මේ භික්ෂු කරුත්වයේ ගිහිය ළඟ තියනවාද කියලා. ඒක අමාරුයි කැපකාරයට අමාරුයි. ඉතින් ගියාම මේ අභිත්‍යයට අමාරුයි. මොකද නිතරම සංගයත් එක්කනේ ඉන්නේ. ඒකවල බොහෝ විට එහෙම වෙනවා. නමුත් එහෙම නැත්තම් පරණ සද්ධාවන්ත මිනිස්සු බලන්න ඒ වැඩ කරන්න ගියාම සම්පූර්ණ භික්ෂුව කියලා කියන්නේ කරණට රටපු 13 වංශේ නමකයි. කිසිම දෙයක් කරගන්න බැරි එකක්. ඒක මේ ඔසෝලා තියන්න ඕනේ, ඒකට පූජා කරන්න ඕනේ, ඒකට ඒක 13 වංශයට කියන්න බෑනේ මේ දාන කියලා පල්ලයට වඩින්න කියලා. ඒ වගේ තමයි සලකන්නේ. ඒ මොකද එයා දන්නවා මෙතන හයි ටෙන්ෂන් කරන්ට් එකක් තියෙන්නේ. ග්ලව් අත දාන්න නැතුව අත දැම්මොත් කරන්ට් එකේ දෝෂයක් නැහැ. වදින එකට වදින. ඉතින් ඒක ඒක තමයි ගොඩක් කල් ඉන්නකොට පුරුදු වෙන්න තියෙන්නේ. කොච්චර කෙරුවක්වත් රජුන් එක්ක කිට්ටු වෙන්න යන්න එපා. ඊළඟ භික්ෂුවක් එක්ක කිට්ටු වෙන්න යන්න එපා. නායත් එක්ක කිට්ටු වෙන්න යන්න එපා. ගින්දරත් එක්ක කිට්ටු වෙන්න යන්න එපා. ඒ වගේ නෑ <laughs> වදින වෙලාව කොයි වෙලාවද කියලා. දැන් දැන් කියන්න තියෙන විදුලියත් එක්කත් කරන්න යන්න එපා. ගින්දර කියන එකම තමයි තියෙන්නේ. වැදුනොත් වැදුනට පස්සේ ආයෙ නඩු නැහැ. ඒකට හානිය වෙලා ඉවරයි. හැබැයි සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන හැම කෙනාම කරන්නේ පටන් ගන්නකොටයි ඉවරනකොටයි මේ මයාකතම් පුඤ්ඤං සාමිනානුවෝතබ්බ ඊට පස්සේ කමාමි කමිතබ්බං හෝකාස ద్వාරත්තේන කතං සම්බන්ද යනකොට ඒ වාක්‍ය විතරනේ කියන්නේ වැඳලා යනකොට මයාකතම් පුඤ්ඤං කියන්නේ නෑනේ පටන් ගන්නකොටනේ කියන්නේ යනකොට කියන්නේ ඕකාස ద్వාරත්තේන කතං සම්බං අච්ඡං කමත මේ බන්ති කිය අපි දෙන්නගේ ඇසුරේදී මේ දැන් මම පිනද්ද ඉපිවේ පවද්ද ඉපිවේ මට තේරෙන්නේ නැහැ සිතින් කයින් වචනේ වැරද්දක් වුණා නම් සමා වෙන්නේ කියලා අපි පවවරවනවා කියලා ඒකට කියන්නේ. ඒව නැත්තම් පාපොච්චාරණය, පව් සමා කිරීම. ඒක භික්ෂුන් වහන්සේලා දෙන්නේ දෙන්නේ අතරත් කරගන්නවා. භික්ෂුවක් එක්ක ගිහියෙක් ගියාම හුඟක් වෙලාවට ගිහියෝ සමහර විටක බුදුසසුනේ පනවලා තිනවා ගිහියන් ඉදිරියට භික්ෂුව වැඩිට අදිනොත් ගිහියා ඉදිරියට භික්ෂුව ආපත්‍ය දේශනා කරන්න ඕනේ අරයට පේන්නේ වෙන භික්ෂුවට කියලා කියන්න ඕනේ මෑති මෙන්න මේ වැරද්දා සිදු වුණා මේ අපිට සාසනෙට උදව් කරන මේ උපාසක මහත්තයාගේ හිත නරක වෙලා තියෙනවා. ඒක මගේ අතින් වෙච්ච වැරද්දක්. එතකොට මේ උපාසක මහත්තයා නිසා සාසනෙට හානියක් සිද්ධ වෙනවා. භික්ෂු කරුත්තේ නැති වෙන එක මගේ පුද්ගලික දෝෂයක් කියලා භික්ෂුන් ඉදිරිපිට මේ සමා වෙන්න. ඊයෝන්ගේ ඉදිරිපිට වැරද්ද කරපු සංඝයා මේ ගියගෙන් සමාව ගන්නෑ. වෙන සංඝයා සංසනමකට ගිහිල්ලා කියනවා. එහෙම නැත්නම් මේ සාසනය කරන්න බෑ. ඒ නිසා සංඝයාත් දැනගන්න ඕනේ භික්ෂුවක් එක්ක වැඩ කරනකොට ඕනට වැඩිය පවිරු පාසනකම් කරන්න ගිහිලා ගිහි ශ්‍රද්ධාව කඩන්න එපා. ඒ කියන්නේ කුල දූෂණය කියලා. ගිහියන්ගෙන් දැනගන්න තියෙන ඒක දැනගන්න පුළුවන් වෙන්නේ මෙහෙම එකට ඉන්න ගිහින් විතර. අනික අයට එහෙම කියලා දෙන්න කවුරක්වත් යන්නේ නැහැ. මොකද දැන් ඉන්න සංඝයා ගාව විනයක් නැහැ. ඉතින් ඒකට සංඝයාට බෑනේ තව කාට හරි දැන් මේ පුංචි කරුණුනේ. මේවා හරියට නිකන් සංස්කෘතික ලක්ෂණ ලකුණු. එතන හැදියා වගේ ලකුණු බරපතල වැරදි තියෙද්දි මේවා ගැන කතා කරන්න අපිට සමාජයක් හම්බ වෙන්නේ නැහැ. මේක හම්බෙන්නේ ක්ලෝස් සර්කිට් එක පොඩි අපි දන්න ටිකක් එකතු වෙලා. ශාසනයේ තියෙනවා මේකෙන් පව් කරගන්න එපා. මේකෙන් අපි ශාසන ගෞරවයෙන් යුක්තව කටයුතු කරමු කියලා. ඒ කටයුතු කරනකොට තේනවා එවන්ස කොච්චර හැදියාවක් ශාසන දයාවක් තියනවාද කියලා. ඉතින් ඒක ඇත්තටම ගණ්ඩ සංඝයා දැනගන්න ඕනේ. ඒ ගෞරවේ ගණ්ඩ සංඝයා දැනගන්න ඕනේ. නමුත් ගියන සාමාන්‍යයෙන් කියනවා වැඩි පයින්ඩ වලට පණිවිඩ වලට බඩුව මාරු වලට සංඝයා ගාව ගන්න යන්න බෑ. යතවපනේති භුන්තෝ සමය බ්‍රාහ්මනා සද්ධා දෙයයන් භෝජනානි භුන්දුස්වා ඒ කුහකාච හොන්ති ලපකාච නේමිත්ති කතාච නිත්තේසිකාච ලාභේන ලාභං නිජිකින් සාතාරෝ නිජිකින් සිතාරෝ ඉතිවා ඉති ඒව රූපා කුහන ලපනා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින් ඒ කොහොනා ලපනා පිළිබඳව ඩිග විතර කටුව මේ විසුද්ධි මාර්ගයේ තියෙනවා. කොහොනා ලපනා කියලා කියන්නේ මේ ചാටු කතා. ගියන්ගේ මොන හරි ලබා ගන්න නැත්නම් සද්ධාව ඇති කර ගන්න හෝ ගියන් කරේ කුහකකම් ඇති කර ගන්නවා. Tamange තියෙන නපුරුකම් පෙන්වන්න නැතුව බොම සාන්තතාන්ත ගති පෙන්නනවා. ලපනා කියලා බොම ලස්සන නගරීය වචන පාවිච්චි කරනවා. කොහොනා ලපනා නිජකින් සනසා. නිජකින් සසයි ඉඟි කරනවා. කෙලින් කියන්නේ මට මේක දීපන් කියලා ඉඟි කරනවා. ලාභේන ලාභං නිජකින්චනතා කියලා කියන්නේ මොන හරි බඩුවක් ගෙනාපුවාම මේකනම් මේ SR එකක් මේක සිග්නල් නම් හෝ හරියට සංඥා මේක පාවිච්චි කරන සිංගල් තමයි එඩිය පාවිච්චි කරන ගෙනාවු ප්‍රොඩක්ට් එකේ හොඳ එක ගැන නම කියනවා. මේ ලාභේ ගෙනියන්න කියන්නේ මේක වෙනුවට අරක තමයි අපි ගොඩක් පාවිච්චි වෙන්නේ කියලා අර ලැබිච්ච ලාභේ තව ලාභයකින් උසස් ලාභයකට මම දන්නේ බිස්නස් ස්ටොක් තමයි. බිස්නස් ටෝක් එක දානවා. ඉතින් ඒක ගිහියෝ දන්නවා අපිට වැඩි. ගිහිය කියන්නේ අමු බිස්නස් කාර්යයනේ. සංඝයා බිස්නස් ඉගෙන ගන්න කාලෙනේ. ඉතින් සංඝයා හැරෙනකොට කියවන්නේ කියනවා දාන්තට ඕන දෙයක් කියන්න කියන්නේ නැතුව ඕ එහෙම එහෙම ස්වාමීන් වහන්සේ කියලා අරක ගිහලා වෙන එකක් ගෙනත් දෙනවා. ඉතින් ඒක පුරුද්ද වෙනවා. ටික කාලයක් යනකොට සංඝයාට ඒක ඇබ්බැහි වෙනවා. මොකද මේ අතට එන මාළු වගේ ඉඟපයි යැපෙන්නේ. බිස්නස් කරලා ගන්නෑ. ඉතින් දායකයට කියනවා මේක මංගේ දවසක් මෙහිදී ඒ මං හොතට බැනුම් ඇහුවා. පින්කමකට එනකොට මං කව වේටි රෙදි ටිකක් ඕනයි කියලා. එයා ඇහුවා මට ඕනද ඕනේ කියලා. මං කව මේ මේ සංඝයා ගොඩක් ගන්න වේටි රෙදි කියලා පස්සේ රෙදි කච්චියක් ගෙනල්ලා පූජා කරා 4000 නෑ මල් පීස්. ඉතින් මහා සංඝයා ඉදිරිය පිට මං ඒ මාතර ගත්ත ගමන් කිව්වා මේක වේටි නෙවෙයි කිව්වා. ඇත්තටම මේ මාංශගේ හිත නරක. ඒකට ග්‍රීක හමුතුල මයිලඟ ඉඳලා කිව්වා මොකක්ද ඒ කරපු වැඩේ තේරුම කියලා. මම ඒ කාරණා මොකද දැන් ඒ බලන සෙනග ඉස්සරහා දැන් අර ගෙනාපු එක වේටි නෙවෙයි කිව්වා ඒ මනුස්සයා ඒක ගෙනියලා වෙන එකක් ගෙනත් දෙන්න ඒකම වාහනේ කොළඹ ගෙනියලා ගෙනත් දෙනවා අර මේ කරනවා ඉතින් මං කෝ මේ මෛත්‍රිකේ යහත ඇවිල්ලා අහලා සාම්පල් දීලා මේ වේටිරේදී ඕනයි කියලා කිව්වට පස්සේ ඉතින් මේ ගෙනාව මට මතක නැතුණා මේ සංඝයා ඉදිරියට කියන්නේ මේක නෙවෙයි වේටිරේද වේටිරේදී කියන්නේ වෙන එකක් කියලා නේද ඒක ගැළපෙන්නේ නැහැ පූජා කරපු දේ බාර ගන්න එක තියෙන්නේ මං වැරද්ද මම ඇති ඒක උනේ මේ පූජාවක් නෙවෙයි මේ. සාමාන්‍ය පූජාවක් නෙවෙයි කලින් කියලා. මේ දේ ඕනයි කියලා කියපු නිසා නමුත් ඒ උපාසක මහත්තයා කිව්වලු මගේ මොනවද දුන්නා සංඝයා සතුටු වෙන්නේ නැහැ. දින දෙයට වැඩි යමක් ඉල්ලනවා. ඉතින් ඒක ඒ ගිය තුල ෆීලර් එකක් තියෙනවා. මේ සංඝයාට මේ දේ ඇද්ද කියලා. මේක උනේ මේ මහත්තයා කලින් ඇවිල්ලා මම අහපු නිසා මම සාම්පල් දීලා වේට්‍රි දීලා බුවා. වේට්‍රි දී ගේන්නත් බෑ කච්චි ගණන්. ඒක තියෙන්නේ වේට්‍රි දෙකේ දෙකේ කෑලි. ඒක ගන්නකොටම තේරෙනවා. ඉතින් ඒ වගේ වරදිනවා. ඒක කවුරක් හිතලා කරන්නේ වා නෙවෙයි. නමුත් ගියන්ගේ හිතනක් වුණොත් ඒක මේ සංඝයා වෙනුවෙන් එක සංඝයා වහන්සේලමක් කරගන්න ගා ගැනීමක් පටලවා ගැනීමක්. ඉතින් ඒක නිසා කියනවා උපසම්පදා වෙලා අවුරුදු 5ක් යනකම් කිසිම ගිහියෙක් එක්ක සම්බන්ධකම් පවත්වන්න යන්න එපා. 10ත් 5ත් 10ත් අතර වරින් වර පරවනවා. මෙන්න මේ වැඩේ කරන්න කියලා පොඩි පොඩි පැවරුම් වලට යනවා. 10 පැන්නට පස්සේ තමයි ගිහියෙකුට කතා කරන්න ඕනේ කොහොමද? එහෙම නැත්නම් සංඝයා නියෝජනය කරන්න ඕනේ කොහොමද? ආයතන නඩත්තු කරන්න ඕනේ කොහොමද කියලා දැනගන්න. ඒ ඩිග්‍රී එක සම්පූර්ණයෙන් අවුරුදු 20ක් යනවා. තරුණාංශේ මහා තරුණාංශේ නමක් වුණාට පස්සේ තමයි යන්නේ කෙනෙක් කතා කරලා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකට ඒක මේ පුංචි මාතෘකාවක් නෙවෙයි. නමුත් හුඟව දෙනෙක් කරන්නේ අර ලස්සන වචන ටිකක් දා ගන්නවා. එහෙම නැත්නම් ඒ වගේ නිකන් කුවක්කකම් ලපනා නිජකින්තනතා කටයුතු කරගන්න ඒක සීලයක් නෙවෙයි. ඒක සීලබ්බත පරාමාසයේ මේ ලාභෙට සේල්ස්මන්ස් ලස්සන්ට hina වෙලා කතා කරන්නේ. ඒ බිස්නස් එක කරගන්න. ඒක කරන්න යන්න එපා. ඒක කරන්න ගියොත් භික්ෂු සීලයට කතයි කියලා. මජ්ජිම සීලං එක්කිතං යතාවාපනේකේ භුන්තෝ සමන බ්‍රාහ්මනා සද්ධාදීයානි භෝජනානි භුංජිත්වා තේ ඒව රූපාය තිරච්ඡාමි විද්‍යායේ මිච්ඡා ජීවෙන් ජීවිකං කප්පෙන්ති සෙය්‍යතීදං අංගම් නිමිත්තං ඉප්පාතං සුපිනං ලක්ඛනං මෝසිකච්චින්නං අග්නි හෝමං දබ්බි හෝමං තුස හෝමං තණ්ඩුල හෝමං සප්පි හෝමං තේල හෝමං මුඛ හෝමං ලෝහිත හෝමං අංග විද්‍යා පත්තු විද්‍යා කත්ත විද්‍යා සිව විද්‍යා භූත විද්‍යා භූරි විද්‍යා අහි විද්‍යා විස විද්‍යා වික්ෂික විද්‍යා මෝසික විද්‍යා සකුණ විද්‍යා වායස විද්‍යා පක්ඛඥානං සරපරිත්තානං මිගපක්ඛං ඉතිවා ඉති ඒවරූපාය තිරච්ඡාන විද්‍යාය මිච්ඡා ජීවා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මි යම්සේ ඇත ඇතැම් පින්වත් මහන බහුනෝ සැදහෙයින් දුන් බුදුන් වළඳා අංග ශාස්ත්‍රය නිමිත්ත ශාස්ත්‍රය උත්පාත රක්ෂණය ස්වප්න ශාස්ත්‍රයේ, ලක්ෂණ ශාස්ත්‍රයේ, මෝෂිකච්ඡින්න විද්‍යාව, අග්නි හෝමය, දර්වි හෝමය, කුෂ හෝමය, කන හෝමය, තණ්ඩුල හෝමය, සර්පිස් හෝමය, තෛල හෝමය, මුඛ හෝමය, ලෝහිත හෝමය, අංග විද්‍යාව, වාස්තු විද්‍යාව, ක්ෂාත්‍ර විද්‍යාව, ශිව විද්‍යාව, භූත විද්‍යාව, භූරි විද්‍යාව, අහි විද්‍යාව, විෂ විද්‍යාව වෘශ්චික විද්‍යාව, මූෂක විද්‍යාව, ශාපන විද්‍යාව, වායස විද්‍යාව, පක්කජ් පක්පජ්ජානය, සර පරිත්‍රාණය, මෘග පක්ෂයේ යන මිති වූ මිති හෝ මෙබඳු හෝ තිරස්චීන විද්‍යාවෙන් විද්‍යායෙන් මිත්‍යා ජීවෙන් දීපාත්වද්ද ඒ මහානතමේ එයින් වැළැකී වී මේ දොහුගේ ශීලයේ කුවි. ධර්මී කියන්නේ මජ්ක්‍ධිම ශීල නෙවෙයි. මොකද කියන්නේ මහා සීල ඒ කියන්නේ මේ ආජීවය මේකෙදී ඇත්තටම ඒ කාලේ ඉන්දියාවේ තිබිච්ච මේ මිච්ඡා ජීවය එහෙම නැත්නම් තිරස්චාන විද්‍යාව කියලා කියනවා ගොඩාක් සඳහන් කරලා තියෙනවා පාතිංගලේ කියවන පළවෙනි එක තියෙන්නේ අංග ශාස්ත්‍රය අංග ශාස්ත්‍රය කියලා මිනිස්සු දැකලා අංගපසංගෙන් කියනවා මෙයා මේ දේවනිකායේද මනුස්සනිකායේද තිරිසන්ද අරීමේ කියලා ඒ අංගපසංග දැකලා කියන්න පුළුවන්. එතකොට ඒ මනුස්සයා කාට හුඟක් සෙනගේනවා එක එක නාන ගහන ඇවිල්ලා මෙයාට මේ මේ දෝෂ තියෙනවා. මොකද්ද මේ අංග ශාස්ත්‍රය අනුව කියන්නේ? මෙයාට මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඒ දේ කරලා හම්බ කරගෙන කනවා. පින්නපාතේ ගිහිල්ලා නිකන් හිඟාගෙන කනවා වෙනුවට ඉතින් ඒ අංග ශාස්ත්‍රය හැමෝටම පිළිටන්නේ නැහැ. සමහරෙකුට තමයි පිළිටන්නේ. පිළිටියට ඒක පාවිච්චි කරලා කමන්නේ හැබැයි ජීවක වෘත්තියට ගන්න එපා. දැන් තමන් ළඟට පැවිදෙන්න එන කෙනෙක් දැකලා ඊමසෙන් අංග ශාත්‍ර දැකලා කියන්න පුළුවන් නම් මේ මනුස්සයා ගුරුවරයාට හානි කරන කෙනෙක් මේ මනුස්සයා සාසන කරදර වෙයි කියලා ඒක පිටු දකින්න ඒක වළක්වන්න ඕනේ සාසන වෙනුවෙන් ඒක වළක්වන්න ඕනේ. යාට කියලා හෝ නොකිය. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒක නෙවෙයි කියන්නේ ගිහියන්ගේ මේ අංග ශාස්ත්‍ර කියලා මේ මේ මයිලක වැඩ කරන කැපකාරයෙක් හිටියා ඌ කතා කරලා කියනවා සර්ට තේරෙන්නේ නැතුණාට භාවනා මධ්‍යස්ථානේ හිටියේ. ළඟට එනකොට හොරාගේ හැටි මම දන්නවා ඒක. මොකද මම හොඳ හොරෙක් කිව්වා. ඒ වගේම මේ කාන්තාසාවෙන් මෙතෙන් එන මනුස්සයා මට අල්ලන්න පුළුවන් කිව්වා. ඒ නිසා සර් බාර ගන්න පුළුවන් කිව්වා. හැබැයි මගෙන් නම් හැදි මිටෙන් තමයි බෙදන්නේ කිව්වා. මොකද දෙන්නේ තුනේ කැවිලා කිව්වා කැපකාරත් එක්ක ඉන්න බෑ කියලා ඒ මනුස්සයා එක එක කරාට එක එක විදිහට සලකනවා. ඉතින් මම උඩ කතා කරලා කම වෙන චෝදනාවක් තියෙනවා. චෝදනාව ඇත්ත. සර් බාර ගන්න ඕන කෙනෙක් ඒ සර්ගේ තියෙන ගතිය මට දන්න මම දන්නේ නැත නැත ඌගෙන මට විශේෂ හැකියාවක් තියෙනවා ඇඟිලි දිහා බලනවා ඌගේ ඇඟිලි බලනවා පිටකොන්දේ වකේ බලන ඕනම කරලා කියනවා මේ මිනිසයා චපල මිනිසෙක් මිනිසයා ගුරුවරට හානි කරන මිනිසෙක් කියලා දවස් දෙක යනකොට මිනේලවන කොහොම කළේ ඒකට මම දන්නේ නැහැ ඉතින් ඒවා මම දන්න දේ හැබැයි පාවිච්චි කරලා නැහැ පාවිච්චි කරලා තියෙන්නේ ඒ මනස පාවිච්චි කරලා තියෙන්නේ ස්ථානේ වාසියට කියලා මම දන්නේ නැහැ පුද්ගලික තරහක්ද කියලා. මේක එහෙම නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ බත්පත උපයන්න එහෙ නැත්නම් එහෙම අංග ශාස්ත්‍රයෙන් උපයන දේ පරිභෝග කරන්න එපා. ඒ ඒක මේ කවුරුහරි දන්න දෙයක් කිව්වට ප්‍රශ්නයක් නෑ. ඒක බොරු වෙන්න පුළුවන්, ඇත්ත වෙන්න පුළුවන්. එහෙම ශාස්ත්‍ර නෑ කියලා කියනකොත් නෙවෙයි මේකෙන් කියන්නේ. නමුත් පරිේෂණ නෙවෙයි, ආර්ය පරිේෂණ නෙවෙයි, මිච්ඡා පරිේෂණ, මිච්ඡා ආජීවය. ඉතින් ඊට පස්සේ මිනිස්සු වඳින්නේ මේ සීලෙට නෙවෙයි. අංග විද්‍යාව දන්නකමට වදිනවා. හරි බයයි. උපාරණ ඉඳලා තියෙන ආමතුරු කියපනමක් ඒ ආමතුරු ළඟට යන්න බෑ මිනිස්සු. මොකද ඌණියන් ආමතුරු කියලා කියන්නේ. ඌණියන් කිට්ටු කරන්න බෑ. ඇත්ත කතාව. හැබැයි ඒ ඒ ස්වාමීන්සලා ඉවෙන් කනවද කියන්න මන් දන්නේ නෑ. නමුත් ඒක තිරස්චන විද්‍යාවයි කාට දෙන්නේ? අංගම් නිමිත්තන්. ඒත් නිමිත්ත මේ අල්ල බල්ල සාත්‍ර කියනවා. මූණ බල්ල සාත්‍ර කියනවා. ඒ වගේ එක එක නිමිති ඒගොල්ලෝ දකිනවා. ඒක මේ මේ කේන්දර බැලිලක් නෙවෙයි. පුද්ගලයා බලලා අනිතක එන වෙලාව සර්පය කනකොට දූත දූත නිමිත්තෙන් කතා කරන්නේ. ඉතින් ඒක දිහා විවේකීව බලන මනසට එන කෙනෙක් ගැන හිතා ගන්න පුළුවන් මේ වෙලාවේ එන්න වටින්නේ නැහැ. මේ වෙලාවේ මෙතෙන්න මෙහෙම එන්න වටින්නේ නැහැ. එනවනම් එන්න මේ වගේ දේවල් වලට කියලා ඒ සම්බන්ධතාවය. උපාතම්. can සිංහලේ උත්පාත ලක්ෂණ. උත්පාත. ඒක න උප්පත්ති වේලාවද මන් දන්නේ. ඒක නම් කියන්න බෑ. උප්පාත. හීන බලාපල. ඒ වගේ තියෙන ඔය මේ ඒ ගතිය තමයි ඔය කමඨාන් සුද්ධ කරනකොට හොඳට තේරෙනවා. යෝගාවචරයා අත්දකින්න දෙය කියන්නේ මේ ස්වාමීන් වහන්සේ මට වැඩිය මොන හරි දන්නවා මගේ හිත බල්ලා කියන්න පුළුවන් සාංශ මම මෙහෙම දෙයක් දැක්කද මම කොතනද ඉන්නේ ඒක කියනකොටම දන්නවා මේ හීන පලාපල කියවන්නේ ඉන්නේ කමඨාන් සුද්ධ කරන්න නෙවෙයි එයා හිතනවා මේ ස්වාමීන් වහන්සේ ගාව විශේෂ ශක්තිය තියෙනවා. ඒ නිසා කොහොම හරි ළඟට ගිහිල්ලා භාවනා කරනකොට සෝවාන්ද නැද්ද කියලා කියයි. ඉතින් ඒගොල්ලෝ එනවා මේ මීටර එක දාලා ආල් ආල් කොට්ටේට කොත්තු වෙනලා බලන්නේ. ආල් හොඳ තැනකද කියලා වගේ කොත්තු දාන්න එනවා. මේ සංඝයා ගාවට එන්නේ භාවනා කරපු ටික කියලා යථාර්ථය කතා කරන්නේ නෙවෙයි. මේ සංඝයා ගාව විශේෂ ශක්තියක් ඇති. එහෙ නැත්නම් මේ විශේෂ ඥාන මයි ළඟ තියෙන එක කියන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඉතින් බලනකොට කවදාකවත් එහෙම කෙනෙක් භාවනා කරලා ලැබෙන ප්‍රතිඵලය කියන්නේ නැහැ. ඒක පාට කියනවා මම භාවනා කරනකොට කහ පාට එළියක් දැක්ක ඇයි ඒ? මොකද ඒ හීන බලාපල තමයි. ඉතින් ඒක තාල කියන්නේ මේවා සංඝයාය ගොළුවට දාන්න එපා. දැක්කත් මේවා මාර බල වේග මේවා කෙලෙස්. ඌව නෙමෙයි කමඨාන් සුද්ධ කරන කියන්නේ භාවනා කරනකොට දැක්ක දේ කියපන්. ඒ හීනෙන් බයලා දැක්ක දේවල් නෙවෙයි. නිසා හීන ශාස්ත්‍රයේ එදා ඉඳලම තිබුණ දෙයක් බුදුරජාණන් කියන්නේ තිරස්චාන විද්‍යාව කියලා. මම එතකොට ශාස්ත්‍රය සහ වැඩි ශාස්ත්‍රය කරන වික්ෂෝකට නිවන ලබා ගන්න බෑ ඒක කරන්න තාක්කල් කියලා කියලා කියනවා. ඔක දිහයන්ට බලපානවා. ඒක නිවන ලබා ගන්න බෑ කියන එකක් කියවෙන්නේ නැහැ. හොඳටම නැකත් ශාස්ත්‍රය දන්න ආඳුරු ඉන්නවා. ඒක නම්බුකාර විදිහට පාවිච්චි කරනවා. ඒක නිවන් ලබා ගන්න බාධාක් වෙන ආජීවයට කැතමේ හිඟලා කන මිනිහා. පාත්‍රයට අරන් ගිහලා හිඟාන කන මිනිහට මම හම්බ කරගෙන කන්නේ. හම්බ කරන කෑවත් මෙව මේ තිරිසංගත. ඒක නිසා මේක නිවනට බාධා නෙවෙයි. ඒ කියන්නේ සීලය පිළිබඳව, ආචාර ධර්ම පිළිබඳව, හික්මීම පිළිබඳව කැතගති. සමාජයේ නොමකට යොමු කරනවා. භික්ෂුවක් කියලා කියන්නේ අංජලි කරණීයයි, ආහුණීයයි, පාහුණීයයි කියලා කියන්නේ. කැත සාත්‍ර දන්න නිසා නෙවෙයිනේ. නිවනට බාධා වෙන්න නම් පුළුවන්. හැබැයි අනිවාර්යම නඩු බාධාවක් කියලා කියන්නත් බෑ. ගියනේ ගිය හම්බ කරන කණ මිනිහනේ. හම්බ කරන කණ මිනිහ මොයින් තාත්තර කියලා හම්බ කරපුවාම මොකද? ඒ කියන්නේ ඕගොල්ලෝ තාම වතුරට බහලා නැහැ. ඕගොල්ලෝ ගොඩ ඉඳලා පීනන්නේ. ගොඩ පීනන්නේ කියලා හොම්බකට ඉවත් කරගන්න. මොකද වතුර ගහනවා වගේ ගහන්න බෑනේ ගොඩ. ඒ වගේ ඉතින් ගියා කියන්නේ ඉතින් අමුම වැට්ටෝ තමයි. මේ දෙන්නේ සල්ලි දර පාඩුවක් කියන එක දැන් එකක් තාක්ෂණයක් අපි කරනවා. උඹ උඹ කරපුවා මන් දන්නවනේ නැකසාත කෝවිලේ පූසාරියා මේක. ඊපස්සේ කෝවිල උසලා පොළවේ ගහලා තමයි ඒක නෑදෑවේ ගහලා. මයිලකට ඇවිල්ලා දවස් තුනක් විතර රණ්ඩු කරන්න ආවා පළවෙනි ආව දවස් තුනේ. ඇවිල්ලා මේ මම ඕ මං කිව්වා මට මොකක් හරි වයර් මාරුලා තියෙන කියලා. ඉතින් මයිත් එක්ක එනවා. ඒ දවස්වල මට ගොඩක් වෙලා තියෙනවා. පුද්ගලිකව හම්බෙන්නේ. තුන්වෙනි දවසේ ඉත කතා කරලා කිව්වා. ස්වාමීන් වහන්සේ කියව නිසා දැන් කියන්නේ ජනාධිපති කෙනෙක් මෙතෙන්ට නා තූත් කනවා ස්වාමීන් වහන්සේ. කෝවිලක් තියාගෙන මේ පේන කියනවා. school teacher. ගාමේ මිනිස්සු ඇහුවලු විල්ලෙජ් යනද කියලා. ඒත් මෝ කියන දේ හරිනවලු. නැක සාතුරු ගන්න වෙනවා අපිට. කරත් කරෙන්න ගන්න. ලක්ෂණ අංග ලක්ෂණ අංග ලක්ෂණ කියන එකයි ලක්ෂණ කියන එකයි බොහෝ විට සමානයි මට වෙන්නේ. මෝසිකක් කියනවා. හුණෝ මම මම මියෝ මියෝ කනකොට ඒ මුඛ මුඛ ලක්ෂණ තියෙනවනේ. ඒ කන තැනේ හැටියට අපල කියන්න පුළුවන්. ඒ මීයා කන තැලේ හැටියට වේය කන තැනේ හැටියට ගුල්ල විදින හැටියට හුණ නැහුණ නෙවෙයි. මීයා ඒ කන මුඛ මේ ආඩේ තියෙන්නේ. අන්නේ ආඩේ හැටියට ලකුණු කියනවා. කමනේ හුණ කියන්නේ අපලට ගෙටේන සතේ. අග්නි හෝමං ඒ කියන්නේ ගිනි ගිනි පුදනවා. දබ්බි හෝමං. දබ්බි බඩු දෙනවා. ඒ කියන්නේ අපි දෙන දැන් මේ දවස්වල තියෙනවා ලස්සන දෙල්ලමක් හාමුදුරුවෝ ගාව අනේ මේවා කියලා මාත් බැනුම් ගන්නවා. මේ මොනවද? ගිරි භාණ්ඩ පූජාව කියලා. පූජා භාණ්ඩ කන්ද වගේ ගොඩ ගන්නවා. ගිරි කියලා කියන්නේ කන්දට. ඉතින් අටපිට කර අර මේ ඔක්කොම ගිරි භාණ්ඩ පූජා කියලා ගමේ ඔක්කොම දින පූජා භාණ්ඩ ගෙනල්ලා ඒක සාංගික කරනවා. ඉතින් හාමුදුරුවෝ අප්පුඩි ගගා ඉතින් සතුට වෙනවා ලොකු පිංකමක් කරයි කියලා. ඉතින් ඔක්කොටම කියනවා ගිරි භාණ්ඩ පූජා තියෙනවා. අපිට පින්ක මේවා දෙන්නේ කියලා. ඉතින් ඔක්කොම එකතු වෙලා කන්දේ උස ප්‍රමාණයට මේ ගිරි භාණ්ඩ පූජාව තමයි භාණ්ඩ කියන එකට දබ්බ කියන වචනේ පාවිච්චි කරනවා. ද්‍රව්‍ය කියන එක ඇවිල්ලා තියෙන ද්‍රව්‍ය දබ්බ වලින් තමයි. තුස හෝම. තුස කියලා කියන්නේ මේ රණකොළ జాතියක්. තණ්ඩුල හෝම. හාල්. ඒ කියන්නේ අලුත් හාල් මංගල්‍ය. ආදාන්තේ ඒක ජාතික උත්සව මේවා. කිසි හේත්ම සංඝයාට අදාළ නැහැ. ආම්දුරණ මොනද අමුහාල. ආම්දුර මේ තඹ බට්ටියක් කාලා වැතකට නියෝදී. සප්පි හෝමං. ඈ? සප්පි. සප්පි. ගිතේ. ඒ ගිතෙල් පූජාවල් ඒ කියන්නේ ගින්නට ගිතෙල් වක් කරනවා. වක් කරනකොට ඇති වෙන ගින්න ගින්න දෙවියන් පූජාව. දරවලින් නෙවෙයි ගින්නට පත්තු කරන්නේ. ගිතෙල් වලින් පත්තු කරලා පූජා කරනවා. තේල හෝමං. තෙල් ඒ කියන්නේ එක එක තෙල් જાති අබ තෙල් වලින් එක එක පහන් පත්තු කර කර විවිධ පූජාවල් පවත්වනවා. මුඛ හෝමං. පාලි සිංහලෙන් මොකද මුක හෝම මුක මුයන්නේ මා ප්‍රාණ කයන්නේ යන්නේ ලෝහිත හෝම ඒ කියන්නේ ඩ්‍රැකියුලා පූජා කරන්නේ අමුලේ පූජා කරන්නේ ඒක දැනටත් ඇමරිකාවේ කරනවලු ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික කට්ටිය ඉඳපු ගමන් කැලේකට ගිහිල්ලා පොඩි ළමෙක් පණ පිටින් කපලා කෑලි පිටින් කනවා ඒ කියන්නේ ලේ පිට කනවා. එහෙම නැත්නම් පණ තියෙද්දි කනවා. ඒක ඒගොල්ලන්ගේ තියෙන මේ සුවිශේෂිත මේ කොන්ස්පිරසි තියරකේ තියෙන්නේ. මේ එහෙම නැත්නම් ඒ කියන්නේ අර උරගයන් කරන්නේ පණ තියෙන සත්තු කන්නේ. ඒක ඒගොල්ලන්ට අවශ්‍යයි. ඒක ඒගොල්ලන්ගේ මානසිකත්වයේ හැටියට වරින් වර ඒ කට්ටිය විශාල කට්ටිය එකතු වෙලා ඒ මේ අමුලේ බොනවා කනවා ඒ මරා ගන්නවලු ඉදම ඒතන එතනම මරා කොටා ගන්නවලු. ඒව කෙරුවේ නැත්නම් ඒගොල්ලන්ට මේ ශිෂ්ට සමාජයේ ශිෂ්ට වැඩි කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මොලේ උඩම තට්ටුව නෙවෙයි වැඩ කරන්නේ ඊට යටින් දෙන උරග මොලිය වැඩ කරන්නේ. ඒක මේ අර පරිණාමයේ ඒක කාලයක් තිබිලා තියෙන මුළු ලෝකෙම උරගයන්ගෙන් පිරිච්ච වෙලාවක්. අන්න ඒක ඉතුරු වෙච්ච සත්තු ටිකලුව දැන් රජුරෝ වෙලා ඉන්නේ. රජ પરම්පරාවේ රාජකීය ලේ කියන්නේ ඌට ගාණක් නැහැ. කොයි එකක් කෑවත් කොයි එකක් මරුවත් ගාණක් නැහැ. ඒ නිසා අද ලෝකේ රාජ්‍ය පාලනය කරන්නේ ඒ උරග රෙප්ටිලියන්ස්ලා. ඒ කිය ඒගොල්ලන්ට පණ පිටින් කණ්ඩත් පුළුවන්. කේන්ති කැම ඇහැ කෙලින් හිටිනවා. මේ මෙහෙම බලලගේ වගේ ඇහැ කෙලින් වෙනවා. ඉතින් ඒකේ හදපු ක්ලිප්ස් පෙන්නනවා. ඒ රජුරට කේන්ති ගියාම බලන බැල්මේදී නාග කන්‍යාව වගේ වගේ බලල් ඇහැක් වෙනවා. ඒක පාට යා කැමරාවෙන් මූණ කැමරාවට මූණ දෙන්නේ නැහැ ඒ වෙලාවට. shape shifting කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ඒ අමුලේ අවශ්‍යයි. බුදුන්සේ වැඩ ඉන කාලෙත් ඒක සංඝයාංශ නමකට තිබිලා තියෙන බුත දෝෂයක්. එතකොට රැවැත් නුරේ හැබැයි ඌරු කොටුවට ගිහිල්ලා ඌරෝ කපනකොට අමුලේ බීපුවම සනීප වෙනවා. ඊට පස්සේ භූත නැහැ. ඒක එක එක එක බන්ධන කියලා කියන කොහමරි දෘෂ්ටි. අංග විඥා. අංග කියන්නේ අංගපසංග දිහා බලලා මේ ඔය සාමාන්‍යයෙන් කේන්දරේ හැම කෙනාගම ලිංගෙට නමක් දාලා තියෙනවා. එක එක අංග මේ මේක මුහුණේ එකක් අස්සේගේ එකක් මිනිස්සෙගේ එකක් දෙයියන්ගේ එකක් කියලා ගැලපෙනකොට ගෑණිගේ පිරිමිගේ ඒ දෙක ගැලපෙන්න ඕනේ කේන්දර බලනකොට. ඒකට බලන්නේ ලිංගේ අංගපසංග අතර සම්බන්ධතාවවල තියනවලු බැලු බැල්මට මේ ඔය දේවනිකායෙන් ආපේකෙද්ද භූත ලෝකෙන් ආපේකෙද්ද පෙරේත ලෝකෙන් ආපේකෙද්ද කියලා අංග ශාස්ත්‍රයක් තියෙනවා. වස්තු විද්‍යාව. වස්තු වාස්තු විද්‍යාව කියලා කියන්නේ. මේ කියන්නේ භූමිය මයින්කොට භූමිය කත්ත විද්‍යාව විද්‍යාව. කත්ත. සිංහලෙන් ශාස්ත්‍ර විද්‍යාව. ශාස්ත්‍ර ඒ කියන්නේ ශාස්ත්‍ර කියනවා කියලා කත සිංහලෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි. නක්කත්ත කියන එක තමයි ඔය. නැකත් ශාස්ත්‍රය. සිව විද්‍යාව. සිව දෙවියෝ ආදී ඒ කියන්නේ බලවත් දෙවි කෙනෙකුට පූජා පාත්වල දෙවියන්ගේ අනුග්‍රහය ලැබලා දීලා මිනිසුන්ගේ ලෙඩ රෝග සුව කරනවා කියන එකට. ඔව් එක එක බලවත් භූතයෝ ඇවිල්ලා එයාට කියනවා මට මේ දේ දුන්නොත් මේ ලෙඩේ නැති කරනවා කියලා. බෝධි පූජාවලදී දැන් අපි දැන් ගතුට කරන්නේ දැන් බෝධි මහන්සියට පූජා කරලා මල් පූජා කරලා ඒතෝරේ විශාලම සිද්ධියේ මේ මේ පින් බෝධි මහන්සියට කරපුනේ ආංශයෙන් මේකේ ඉන්නේ අධිගුරු දේවතාව ලබාගෙන දේවතාවගේ පිහිට ලැබේවා කියන එක තමයි ආශිර්වාද කරන්නේ. එතකොට ලංකාවේ විතරයි බෝධින්නාථයට වඳින්නේ. බුරුමේ අඳුරන්නේත් නැහැ. තායිලන්තේ අඳුරන්නේත් නැහැ. ඒකට හේතුව අපේ ජයසිරි මහ පොදුවේ වැඩ ඉන්න නිසා. නිසා ලාංකිකයන්ගේ බෞද්ධයන් තේරවාදයට කියන තාම ගස්කල් අදහන්නේ කියලා මිනිස්සයා. තාම ගිහලා මේ බෝධියක් ළඟට ගිහිල්ලා ඉල්ලා හිටිනවා. ඒ කියන්නේ මේ බුදුහාමර බුදු වෙච්ච නිසා නෙමෙයි මේක වැඩ ඉන దేవතාවවට අනුකම්පා කරලා මගේ ගෑන්ට ළමෙක් හම්බ වේවා. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබේවා. මට පිටරට යන්න ලැබේවා කියලා බෝධිය hina වෙනව හෙන්නේ නැද්ද ඒලා. බෝධි ඔලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙනවා. මොන මගුල කරුවත් එකම තමයි. සද්ද කරලා කිව්වත් නැති කිව්වත් යයි පිටිවලසේ පිටියල්ලෙන් සල්ලි ගත්තත් ඉස්සරහේ සල්ලි ගත්තත් ඉතින් ඒක ඒක පේනවනේ ඉතින් තමන්ගේ සීලය ගැන තමන්ගේ වර්තමාන ගැන අදිෂ්ඨාන කරන මම කියන්නේ ඔක්කොම පුළුවන් කියලා ඒක වර්තමානයේ ඉන්නවා කියන එක හැම දිනටම කරන්න බෑ ඉතින් බැරි වෙච්චාම ඉතින් ඊගාට දින එකට වඳිනවා ඉතින් මොකද කරන්නේ ඊගා තියෙන එකේ ලොකු කරනවා ඒක සාමාන්‍ය විදිහට වඳින්න බෑනේ ගහකට වදින්න බෑ ඒක ගහ ලොකු කරගන්නවා චිත්‍ර රූපයක් පවා ගන්න මේකට දෙයියෙක් ඉන්නවා මේකට තමයි බුදුහාමුදුරුවෝ බුදු උණමේකට විශේෂ ආකර්ෂණයක් තියෙනවා. තේරෙන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් දැනනට මේ සත්‍යය. මේ බෝධිනාථ හරිම සත්‍යයි. ඉතින් මට හැම ළඟට යනකොට බෝධිනාථේ hina වෙනවා එනවා. ඔලොප් ඔලොප් දාලා මේකට ඉන්න අමනියෝ මේ කරන වැඩ. ඉතින් ඒක වවාගෙන ගන්න වෙනම කපුව වෙන වෙනම ආඳුරු ගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ අරක පොඩ්ඩක් මතු කරලා පෙන්නනවා. මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි අහවල් තැන්න කියලා කෙරුවොත් නම් වැඩේ හරි කියලා බීඩි ගහනවා කියලා ගත්තේ. ඉතින් කට්ටිය නිතරම මේ ළඟ කැරගෙන කට්ටියක් ඉන්නවා. ඇයි ආවේ? කොහින්ද ආවේ? උත්තර දුන මාත් අහින්දලා ආවේ. අපිටත් හරි කියන්නේ. බලනකොට ඌ හාමුදුරංගම ගෝලයා. ආදරණ කැපකාරයා. ඌ බොයි බීඩිය තමයි යන්නේ. බුදුහාමුදුරුවෝ ගෞරව දක්වන්නේ නේද? මේ ගෞරව දක්වනවා කියන්නේ බුදුහන්සේ ඒකත් ඒක ඔය සත්සතියේ ඔය පරණිකුතු කරපු වගේ තියෙන්නේ. ඒ දෙස බලාන හිටියා කියන කතාව තුන්වෙනි සත්‍යති ඊගාවිකේ තියෙනවද කියලා නෑ. ඒක පස්ස පාඩේක එකතු කරප ඒක නම් සත්‍යයි. ඒ කියන්නේ අවුවට වැසට උඩ දීපු නිසා හිත පිට නැති මේ බෝ ගහනේ. ඒ ඔක්කොම පණ තියෙන ඔක්කොම දිව්වනේ ඒ වෙලාවේ මාරය එනකොට ওই බෝ ගහ විතර නීට මොකද උට හිත පිට නැති නිසා. හිත පිට හිටියන එකක් තින්නේ. වර්ධක මනුනට ඇල්ල ගියා යන්න. ඒ තමයි ඒ අපේ සහෝදරංගල්ගේ වැඩේ. ඒගොල්ලෝ පොඩ්ඩ වාසිය දිනකොට එනවා. අවාසියට ගිහම පැන්නා. බෝධියට වඳින්නේ. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍යයේ. ඒ නිසා ඉස්සර බුදු පිළිම තිබුණේ නැහැ. බුදු පිළිම තියෙන්නේ බෝගහ. ධම්ම චක්‍රේ. අවුරුදු 1000කට පස්සේ තමයි බුදු පිළිම ආවේ. දැන් බුදු පිළිම ගිහිලා තියෙනවා බෝධියට එහා පැත්තේ. ඒ නිසා අපි බෝධි පූජා තියලයි ශාරීරික බෝධියට මේ උද්දේ පාරිභෝගික බෝධියට කරලයි උද්දේශිත උද්දේශ කියන්නේ උදේසා කරන එක. ඒ නිසා පාරිභෝගික කෙනෙක්ටයි ගන්න ඕනේ. ඊට වැඩිය ශාරීරික පාරිභෝගික ඒව ඇති වෙනකොට මේ මේ මේකත් පාරිභෝගිකයක් විදිහට තමයි වැඩේ. ඉතින් ඒ නිසා ඒක ලංකාවේ විතරයි තියෙන්නේ. දැන් පිටරට ගිය ගමන් ඔබුරු මෙහෙම කියලා බෝධි පූජා කිව්වොත් එහෙම ලංකාවේද කියලා. ලංකාවේ විතරමයි යෝගතිය තියෙන්නේ. ඒක නිසා ලංකාවේට හේතුව මේ ජයසිරි මහ බෝධිනාන්සේ ලෝකේ තියෙන ඉතිහාසගත එකම පරණම ගහ. ඒකට ගෞරවය තියෙනවා. ඒ ගෞරවය නෙමෙයි මේ කියන්නේ ඒක වවාගෙන කන්නේ. මේ මේ ගිහි ආශාවල් ඉෂ්ට කරගන්න ඒ නැත්නම් කාගේරි ආසාවල් ඉෂ්ට කරලා දෙන්නම් කියලා මේ පොරොන්දු පිට ඉති වැඩ කරනවා. ඒ නිසා බෝධින්නාංශයට වැන්දට ඒක ප්‍රශ්නයක් ඇති. පුත්‍රයන්න්සේ කසිප සරුවචන් වහන්සේ වැඩ හිට බෝධින්නාංශය දැකලා ඒ එතන මිනිසෙක් වන්දනා කරනවා. බමුණේ නෑ කාසිප රජුන්ට අපවත් වෙච්ච ඉතින්. ඊට පස්සේ ආනන්ද ඒ බඳිනකොට පුත්‍රයන්න්සේ අගය කරලා තියෙනවා. ඉතින් ඉදම සුද්ධ කරලා තියාගෙන ඉන්නවලු දන්නේ නැළු මොකද කියන්නේ. ආනන්දහමතුරට කියලා කියනවා මෙතන තමයි මේ කාශ්‍යප සරුවචන් වහන්සේ සම්බන්ධ විශේෂ සිද්ධියක් උතන තියෙන්නේ. ඒ මිනිසයා දන්නේ ඇයි ඒක කරන්න කියලා. ඔහේ ඒ භූමියේ ජරා වෙන්න දෙන්නේ නැහැ. කටු කොහොල් වැවෙන්න දෙන්නේ නැහැ. සුද්ධ කරගෙන තියන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ කරා. භූරි විජ්ජා. භූරි. භූරි කියන්නේ වඩනවා කියන්නේ. ඉගෙන සෞභාග්‍ය සඳහා කරන එකක් මම දන්නේ හරියට නම දන්නේ නැහැ. අහිවිජ්ජා. සර්පය. සර්පය අල්ලනවා සර්පය වශී කර ගන්නවා මේ මවා පෙරලා පෙන්නනවා ඒ වගේ වැඩ. විස විජ්ජ. විස. විස. විස විජ්ජ. ඔය එක එක විස જાති ඒ යට වදින්නෙත් නෑ විස. බෝතල් කට කනවා, භූමි තෙල් බොනවා. එක එක එක එක જાති කරලා පෙන්නන්නේ මිනිස්සුන්ගේ සර්පියෝ කාවලා පෙන්නනවා. මොනවත් වෙන්නේ නෑ. විච්චික විජ්ජ. විච්චික කියන්නේ මේ අහි විච්චික. මුස්ති. වෘශ්චික ගෝනුසු ඒ ඒ වගේ ඒ කියන්නේ ගෝනුසු හරි විචිත්‍ර සතෙක් ඉතින් උගේ අර වලිගේ මෙහෙම අල්ලගත්තට පස්සේ මොනවත්ක්ම කරන්න බෑ වලිගේ තියම මේ විස දාලා තියෙන ඒකම අල්ලගත්තට පස්සේ අණු දෙකට මෙහෙම ඉර කරගත්තාම ගෝනුසට මොනවත්ක්ම කරන්න බෑ ඉතින් විද්‍යාවක් නෙවෙයි ඒ වුණාට අර පිටරටින් එන මාසු ගෝනිසෙ දැකලත් නැති වෙනකොට පෙරදිනේ මල්ලොත්තේ මේ මම පෙන්නන්න තහනම් ඒ වැඩ කරන කට්ටියට සුද්දන්න කතා කරන තහනම් නිසා ඉදලේ පිටිපස්සේ ගෝනිසෙ ගැට ගහගෙන ඉන්නවා කිමිස් කරන්නේ අතු ගන්න සුද්ධ යනකොට මෙහෙම කරලා පෙන්නනවා. ෆොටෝ එකක් ගත්ත රුපියල් 5ක්. හරු ගැට ඒව තමයි විච්චික විද්‍යා. මූසික විද්‍යා. මූසික කියන්නේත් මීයට. සකුණ විද්‍යා. ඔව් පක්ෂීන්. මේ පක්ෂී ආරජනකොද එක එක පක්ෂීන්ගේ තියෙනනේ ඔය මේ කෑ ගහන ඇටි කොක්කු කෑ ගහනකොට මේ උල මාණ්ඩලනකොට එක එක සත්තු අඬනකොට පරිය යනකොට ඒ වගේ තියෙන වාසනා අවාසනා කියලා දෙපැත්තක් ඒ පිළිබඳ විද්‍යාව. වායස විද්‍යා. වායස විද්‍යා. සිංහලෙන් මොකද කියලා දෙන්නේ? සිංහල වායස කියලා නේද? තේරෙන්නේ. පක්කජාන. පක්ක. පක්ව ධාන ධානය කියලා දෙන්නේ. ඒත් තේරෙන්නේ. සර පරිත්තානං නිගපක්කම්. ඒ තර පරිත්‍රාණ කියන සිංහලෙ මොකක්ද කියන්නේ? සර පරිත්‍රාණය. ශර කියලා කියන්නේ ඊතලයට. පරිත්‍රාණය කියලා කියන්නේ අරසාව. මොකක් හරි වගේ මේ මේ සාමාන්‍ය ක්‍රමයකට කරන අරසක ක්‍රම තියෙන්නේ. ඒ වගේ එකක්. ඉතිවා ඉති ඒව රූපයි තිරච්ඡාන විච්ඡායි මිච්ඡා ජීවා පටිදිරතෝ හෝති ඉදම් පිස්සෝ හෝති සීලස්මි. මේකෙදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා ප්‍රබුතාන්ති වැඩිම කාලයක් මහානකම් කරපු නිසා භික්ෂුවකට මේ ඕනම දෙයක් ගිහියෙකුට වැඩිය හරියනවා. නැකත් බලන්න ගියත් ඇස්තාස් වේදකම් කරන්න ගියත් මොනවා කරන්න ගියත් හරිනවා මහානකම ඇර. භික්ෂුවට මහානකම විතරයි හිටින්නේ නැත්තේ අනික ඕන විද්‍යාවක් අනික කියන්න වැඩිය සාර්ථක වෙනවා. ඒ මොකද භික්ෂුව නොමකට යොමු කරවන්නයි හැම වෙලාවෙම මායя බලන්නේ. ඉතින් ඒ නිසා ඒ කට්ටියට ඇස් දෙකම කෙරුවත් නැකත් බලන්න ගියත් සාමාන්‍ය මිනිස්සු වගේ නෙවෙයි මේ පහුගිය දවස්වල හරියට ආවා මෙහිට මේ වකුගඩු ඉල්ලන්නේ. ඉතින් දීප දීප අයට අමාරු වෙච්ච නිසා අපේ සංස්ථාවේ තීන්දුව කරගත්තා භික්ෂුවගේ තියෙන දේවල් දෙන්න උනන්දු කරවන්න එපයි කියලා එහෙම තීන්දුව ගන්න උනේ ඒ තීන්දුව ගන්න ආමතුරුම කලින් මේව උනන්දු කෙරෙව්වා. පස්සේ මෙහි ආවට පස්සේ දෙතුන් දෙනෙක් මම පුද්ගලිකව හම්බෙලා ඇහුවා. ඇයි මේ අරණ්‍ය වලට එන්නේ? ඇයි සංඝයා ඉල්ලන්නේ කියලා. අනික් මිනිස්සු සල්ලි අරගෙන පැනලා යනවා. සංඝයා එහෙම කරන්නේ නැතිලු. නිකන් දෙනවා. පහුගඩුව. ඉතින් මං කව දැන් සංඝයා අඩු ගන්න පන්සිල් හරි අට සිල් හරි රකින්න දස සිල් දවෝ ගිහලා වැටෙන්නේ පන්සිල්වත් රකින්න නැති පංචස්කන්ධයකටනේ තව කුණු කොටකටනේ. ඒකට වකුගඩුව සතුටු වෙයිද? <laughs> පින් ඇති තැනක ඉඳලා අර තව දෙතිස් කුණපේකට සම්බන්ධ වෙන්න. ඊටසේ භික්ෂුවකට Tamange මේක දෙන්න හැකියාවක් තියෙනවද? භික්ෂුව තියෙන්නේ අනුන්ති කාල අනුන් දීලා කන දෙන්නේ මේකේ තියෙන්නේ අපිට අයිතියක් නැහැ නේ. නිසා සද්දා දෙය විනිපාතය කියලා එකක් තියෙනවා. මේ සද්දාය වෙන්දන දේ කාලා ඒක හීන තැනකට දානවා. බත් ටිකක් දුන්නාට පස්සේ බලඳපන් ඒක කුණු බාල්දියට දැම්මොත් හොඳ නෑනේ. දායක කැමති වෙන්නේ නැහැ. බැරි නම් විසිකරන එක වෙනම දෙයක්. ඒ වගේ මේ සද්දායෙන් හදාගත්ත මේක අරන් ගිහලා පන්සිල් පද වාත් රකින්න නැති කෙනෙකුට දෙනවයි කියලා ඊට පස්සේ මං කිව්වා ඉතින් ඔයා ඉල්ලන්නේ ඔයාගේ එක දෙන්නකෝ. <laughs> නේ නේ ඒකට හරියට ගැලවිච්ච මං කවුදන්නේ ගැලපෙනවා තියනවා කියන්නේ. මම ඕගොල්ලෝ B පොසිටිව් A පොසිටිව් කරන මගේ ලේ කවදාවත් මම චෙක් කරලා නැහැ. චෙක් කරන්නේත් නැහැ. චෙක් කරුවොත් තමයි ඔක්කොම කුණු හරපෙන්න තියෙන්නේ මොකක්වත් නැහැ. මේ දෙන්නෙත් නැහැ එන්නත් එපයි කියලා. ඉතින් මේ මිනිස්සු හරි විශ්වපේටපත් වෙන අපි කරුණාවත් එත බරගතියක් නැතුව කතා කරනවා. ඒ මොකද භික්ෂුන් වහන්සේලා අල්ලගන්න හරි ලේසියට. ඒකෙන් භික්ෂුන් වහන්සේලා හරියට දෙන එකක් දෙනව හොරෙන් හරි. ඒක මේ විසන්තර ජාතිකය වගේ නෙවෙයි ඇසිස් මස්ලේ දන් දුන්නා වගේ කියලා. ඒක නෑ එහෙම එකක් ඇත්තටම මේ මේ සාසනයේ එහෙම සඳහනක් වඩන්නේ නෑ. ඉතින් ඒ නිසා කොයි දෙයක් කරුවත් ඒ භික්ෂුවකට මේ গুপ্ত විද්‍යාව අල්ලන ගතියක් තියෙනවා. හරිද ඇල්ලුවේ නැතත් දන්නේ නැති වුණා ශාස්ත්‍රය දන්නේ නැති වුණා තාමතු කෙනෙක් කරන්න ගත්තොත් මිනිස්සු අදහන. ඒ මොකද හේතුව මේ භික්ෂුවගේ ගමන වළක්වන්න පුළුවන්. වර්තමානයේ හිත පවත්තන එක. ඒක භික්ෂුව ගියට කියවිය යුතු අප්‍රමාදී පැත්තක දාලා මේ ප්‍රමාද කාරණා කියන්න වෙනවනේ ගිහිල්ලා නිල් පාට මල් හතක් හොයන්න එන්නකෝ මේ එක නැටි දෙකෙඩි තුනක් හොයන්න එන්නකෝ ඉතින් ඒවත් නෙදී මනුස්සය යොමන්නේ ඊට පස්සේ ඉතින් එමෙසු පාරායින බෝඩ් දෙක විතර එක නැටි දෙහි විකිණීමට තිබේ ඒ තරමටම සකල සිරිපිරි ශ්‍රී ලංකාවේ වැඩ යන්නේ ඔය අතාරේ තමයි ඉතින් ඒව ලෝකේ වලක් කරන්න බෑ. නමුත් භික්ෂුවක් වශයෙන් නැත්නම් තමයි සිල්වත් කියලා ගන්න කෙනෙක් වශයෙන් ප්‍රසිද්ධ කරගෙන වැඩ කරන කෙනෙක් දැනගන්න ඕනේ සීලය කැඩෙන එක පාට ගහකොළ කඩාන වැටෙනා වගේ නෙවෙයි වැටෙන්නේ මේකේ පුංචි පුංචි දේවල්. යථාවා පනේකේ භුන්තෝ සමන බ්‍රාහ්මනා සද්ධා දෙය්‍යානි භෝජනානි භුංජිත්වා තේ ඒව රූපාය තිරච්ඡාන විද්‍යාය මිච්ඡා ජීවේ ජීවිකං කප්පේන්ති සෙය්‍යති ඉදං මණිලක්ඛනං වත්තලක්ඛනං දණ්ඩලක්ඛනං කුසිලක්ඛනං කුසුලක්ඛනං ධනුලක්ඛනං ආයුධලක්ඛනං ඉත්තිලක්ඛනං පුරිසලක්ඛනං කුමාරලක්ඛනං කුමාරිලක්ඛනං දාසලක්ඛනං දාසිලක්ඛනං හත්තිලක්ඛනං අස්සලක්ඛනං මහසලක්ඛනං උසබලක්ඛනං ගෝලක්ඛනං අජලක්ඛනං මෙන්ඩලක්ඛනං කුක්කුටලක්ඛනං වට්ටකලක්ඛනං ගෝදාලක්ඛනං කන්නිකාලක්ඛනං කච්චප ලක්ඛණං මිග ලක්ඛණං ඉතිවා ඉති ඒව රූපාය තිරච්ඡාන විජ්ජාය මිච්ඡා ජීවා පටිග්‍රතෝ හෝති ඉදම් පිස්ස හෝති සිල්ලස්මි මේ මේකේ තියෙන අරකෙම කොට ලක්ෂණ කියන වචනේ ඉස්සලා තිබුණා ඒ ලක්ෂණ වෙනස් මේ වෙනස් විදියට පෙන ඕනම සතෙක් දකින්න එක සුබ නිමිත්තක් හෝ අසුබ නිමිත්තක් ඒ නිසා එක එක දවස් වලට එක එක වෙලාවල් වලට ගමනක් යනකොට මේ මේ සතු දකින්න ඕන කියලා ඒවා සාමාන්‍යයෙන් මේ ඔය කාල් ජුන් මේ පරිේශනයක් කරා හීනෝලි මිනිස්සු දකින්න දෙයි එක එක දේවල් වල සුභාසුභයි හොයන විවිධ සංස්කෘති වලට ගිහිල්ලා බලලා. ධනවන්ති අප්‍රිකානු සංස්කෘතිය කොහොමද ලංකාවේ කොහොමද බටහිර කොහොමද කියලා ඒ අතර පුදුමාකාර සමානතා තියෙනවලු මේ මිනිස්සු මේ සංඥා එක එක සංඥා ගන්න හැටි ඒක මේ මිනිස්සයා මේ දැන් ලෝකේ පැතිරලා හිටියට එකම ප්‍රභවයකින් පටන් අරගෙන අතුයිති විහිදිලා ගිහිලා තියෙනවා. මේ දේවල් පිළිබඳව මනාපමනාප පහල කරගන්න හැටි, නිමිති ලක්ෂණ ගන්න හැටි. එහෙනම් මේ ඒවයි නියෝජන, එහෙම නැත්නම් ඒ වගේ සංඥා අතර පුදුම සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ආසියා කරේ එංගලන්තේ ගොඩක් බටහිරේ වෙනස්. වෙනස් වුණාට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියන්නේ කාල් ජුන් කියලා කියන්නේ බටහිර දාර්ශනිකයෙක්. එයාට තිබිලා තියෙනවා පුදුම මේ නිමිති පෙනිලි වගේ.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 කෙනෙක් එකක් කෙනෙකුට කියන්න පුළුවන් තරමට වගේ ඒක දැනට ගොඩක් දියුණු කරගෙන යනවා. මේ මිනිස්සෙක් සතර ප්‍රකාශ කරනකොට දක්වන අංග ලක්ෂණ සහ අනගාට ප්‍රකාශ කිරීමේදී දක්වන අංග ලක්ෂණ භාෂාවෙන් තොරව. වයස ભેදයෙන් තොරව, ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව ඒ ලක්ෂණ දිහා බලනකොට ඒවා තියෙන මූලික මනුෂ්‍ය ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට යන්න ගත්තොත් රූපේ ආත්මය කියලා කරගත්ත මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. මේ පේන්න තියෙන දේ තමයි ආත්මය. <clears throat> ඒකෙන් තමයි ඔක්කොම නියෝජනය වෙන්නේ. ඒ අනුවයි මනස හැදෙන්නේ. රූපේ අනුවයි මනස හැදෙන්නේ කියන මිත්‍යාවට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මනස අනුවයි මෙව්ව හැදෙන්නේ. ඔබට කොයි දේ වුණත් සුබේට පේනවා හිත සුව ජයග්‍රහයි පැත්තට આવොත්. කොයි දේ වුණත් අසුබේට පේනවා හිත මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තත්ත්වෝ කරේ වැරදියට ගත්තොත්. ඒ නිසා හිත හදාගෙන බැලුවොත් ওই බලන ලෝකෙ වෙනස් විදිහකට පේනවා. නැත්නම් ලෝකෙ නිමිති යනවා බලන්න ගියොත් ඒ යනවා හිත නරක කරගන්නවා. ප්‍රසාද කරගන්නවා. එතකොට හිතේ සම වීරියක් යොදන්න බෑ. ඒ නිසා මේ වගේ දේවල් ලෝකේ වළක්වන්න බෑ. හැමදාම තියෙනවා. නමුත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙන්න මේ මිනිසුන්ගේ මේ මෝඩකම දඩමීම කරගෙන මිනිස්සු නොමග අරින්න එපා. නොමග අරින්න වැඩ කරන්න එපා. වැඩ කෙරුවොත් <clears throat> ඒක සීලයක් වගේ මිනිස්සු සලකයි.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 මේ මෙල්බන් වල පැත්තෙන් තියෙනවද මේ කියන්න කරන දේවල්? ස්වාමීන් නිමල් ට ප්‍රශ්නයක් තියෙනවා ලුහන්න නිමල් රත්නායක ආ එන්න කියන්න අවසර ස්වාමීන් වහන්සේ මම අර බුරුමේ බුරුමේ භාවනා කරන්න ගිය දවස්වල මේ මම ඥානවෘත්ති ස්වාමීන් වහන්සේ තමයි අපිට භාවනාව ඇත්තේ මම ඇහුවා දැන් අපේ ශ්‍රී ලංකාවේ අපි භාවනා කරගෙන යනකොට යම්කිසි අදහසක් තියෙනවා මේ පුද්ගල චරිතය අනුව ඔයාගේ පිහිටීම අනුව සමත භාවනාවට පැත්තට යොමු වෙන්නේ විදර්ශනාව පැත්තටද යොමු වෙන්නේ කියලා ටිකක් දුර කරගෙන යනකොට තමුන්ටම වැටහෙනවා කියලා. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්ව නෑ එහෙම දෙයක් නැහැ මේ අපි මෙහි කෙලින්ම පින්නීම හැකිලිම විදර්ශනාවට තමයි යොමු කරන්නේ. ඉතින් ඒක විදර්ශනාවට තමුන් උනන්දුවෙන් කරගෙන ගියොත් ඒක ඔස්සේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔබ වහන්සේගේ ඒ කියන්නේ අදහස කරගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. මුලින් කියාපේක බොරු ලංකාවේම අදහසක් නැහැ මේ සමතකාරයෝ ඉන්නවා විපස්සනාකාරයෝ ඉන්නවා කියලා ඒ ලංකාවේ මිනිසුන්ට පෝපු අදහසක්. ඔය අදහස මෙහෙදි නිතර අපිට සාකච්ඡා කරන්න වෙනවා කොයි දේ වුණත් සතිමත් වෙච්ච මනුස්සයාට තමයි Taman සමතරද බර විපස්සනාටද බර කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ මේ ඉස්ලාම මාසි සයිඩෝ ඉන්න කාලේ මේ සතිපට්ඨාන කියලා තමයි ඉදිරිපත් කරේ. පිම්බි මහකලීම ඥාන උද්දාමතුරු දන්නේ ඒක අන්තිම වෙනකොට වගේ එකතු වෙච්ච එකක්. සතිපට්ඨාන එකතු කරියේ මොකක් හරි කායික සංසිද්ධියක් විශේෂ සතිය පවත්තන්න. ඒතකොට සතිය පවත්තනට එක ඔක්කොටම හරියනවා කියන එක නෙමෙයි කියන්නේ. සතිය තියෙන කෙනාට විතරක් දැනගන්න පුළුවන් අරමුණට নিমগ্ন වීමද කරන්නේ අරමුණ පතුරු ගහලා බැලීමද කරන්නේ කියලා. විසිතුරු කරලා පතුරු ගහලා බලන ගතිය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තියෙනවා නම් විපස්සනා නැඹුරුවක් එනත විචක්ෂණ බුද්ධියක්. නෑ අරමුණට নিমগ্ন වෙලා කෙලෙස් වලට ආවරණ වෙලා බංකරයක් අතට ගිය කෙනෙක් වගේ ගත කරන ගතිය තියෙනවා නම් සමතේ. හැබැයි එක්කනා තුලම ওই දෙක තුනම තියෙන්නත් පුළුවන්. එතකොට ඒ ඥානවුද්ධ ස්වාමීන් වහන්සේලා ළඟට එනකොට මහසි ක්‍රමේ තන්නිකරම පිම්බීම හැකිලීමටපත් වෙලා තියෙනවා. මම පරිවර්තන කරපු පොත කියවලා බලන්න මහසි නාය භාවනා විපස්සනා නාය ක්‍රමය ඒකේ අටවෙනි සංස්කරණය වෙනකම්ම පිම්බි මැකිලිම අඳුන්වා දීලා තිබිලා නැහැ ආනාපානෙ විතරයි තිබිලා තියෙන්නේ ඉතින් ඒකට ආනාපානෙ විතරයි ලෝකේ තියෙන එකම කර්මස්ථානේ සමත විදර්ශනා දෙකටම ඉඩ අරින ඒ නිසා මේ මට තියෙනවා පණ්ඩිතාරාමේ විවේචනය මම මේ මහසි ක්‍රමයේ ඉගෙනගෙන ඇවිල්ලා මේ ආනාපානෙ උගන්වනවා කියලා ඒ කියන්නේ මේක ආපහු දෙකටම පොදු ක්‍රමයකට යනවායි කියලා. නමුත් මීත්‍රිකල ලොකු ස්වාමීන් වහන්සේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොත ලියපෙකේ ස්වාමීන් වහන්සේගේ නම ලියලා තියෙන සමත විදර්ශනා කර්මස්ථානාචාර්ය කියලා. මම හිතනවා ඒක වඩා විවෘතයි ඕන කෙනෙකුට යන්න. මට හිතෙනවා ඊටත් වැඩිය තව පියවරක් පිටිපස්සට තියන්න කියලා. එහෙම නැත්නම් පහසු කරන්න කියලා ඉඳගෙන ආනාපානය බලන්නත් එපා පිම්බි මැකිලෙන් බලන්නත් එපා ඉන්න ඉරියව්ව බලන්න ඒක කරන්න බෑ සාමාන්‍ය සෑහෙන දක්ෂකමක් නැති කෙනෙකුට එහෙම නැත්නම් අන්තිම අහිංසක කෙනෙකුට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අමාරු ඉරියව්ව බැලුවා නම් ওই ওই දෙකෙන්ම විසඳෙනවා. ආනාපාන සමත ආනාපාන පිම්බි මැකිලිම ක්‍රම දෙකෙම තියෙන ප්‍රශ්නෙත් විසඳෙනවා. සමත විදර්ශනා කියන ප්‍රශ්නෙත් විසඳෙනවා. භාවනා ලේසි. එතකොට ඉඳගෙන ඉන්න වෙලාව විතරක් නෙවෙයිනේ. සක්මන් කරනකොට හැම වෙලාවෙම ඉරියව්ව බලන්න පුරුදු කරනවා නම් මම හිතනවා ඔය හරි ලේසි මොකද්ද මේ උත්තරයක්. ඒ වගේම මනුෂයා කාට වුණත් කරන්න පුළුවන් උත්තරයක්. නමුත් කිසිම කෙනෙක් මට අත්දකලා තියෙන විදිහට මේ ඉරියව්ව දෙස බලා සිටීම ඒ කියන්නේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා නිසීදති පල්ලංකම් කියලා බුදුරජාණන්සේ කියන මේ වචනය කමටහනක් කරගෙන නැහැ. ඊට පස්සේ තමයි සතෝ අස්ස සති සතෝ පස්ස සති තියෙන්නේ. නිසීදති පල්ලංකම් උනාට පස්සේ තමයි ආනපානේ හෝ පිම්බීම හැකිලිම එන්නේ. එහෙම නැත්නම් නිශීතති පල්ලංකම් කියන එකට ගිහිල්ලා ඉඳගෙන ඉන්න බවට සතිය පිහිටව ගන්න පුළුවන් නම් ඒක සමතරත් එකඟයි විපස්සනාටත් එකඟයි. ඒ නිසා ඒ පාරදිගේ ඈතට යන්න යන සංකරතා වැඩි වෙනවා. පාරදිගේ මුලට එන්න ගියාම උඟකට උත්තර හම්බ වෙනමුත් කිසිම විදියකට ලෝකයේ ඔක්කොටම හරියට කමටහනක් නම් දෙන්න බෑ. ඒ නිසා මහා ශීක්‍රමයේ ඔක්කොමලා කරන්න ඕන කියලා කතාවක් නෑ. එතෙන් ගිය කට්ටිය හැලුණට මහසි ක්‍රම හැටියට තරහක් නැහැ. ගැළපෙන්නේ නැත්නම් එයා යනවා. ඉන්නේ ওই කියන විතර උනන්දුවේ විපස්සනා කරන්න ඕන කියලා යන කට්ටිය. ඒ නිසයි මේ පාවොක් සිස්ටම් එක බ්‍රහ්මන් ස්වාමතුරු වගේ කට්ටිය සම්නිකර වෙන පැත්තකට ගිහිලා කදවුරු බැඳගෙන ඉන්නේ. මේක කරන්න බැරි අයට එතන තියෙනවා උත්තරයක්. ඒ නිසා මේ දෙක අපි සමබර කරගෙන යන්න ඕනේ. ඇත්තටම මේ අනිත්‍ය ලෝකේ කොහොමද සමත කර්මස්ථාන සමත යෝගාවචරය සහ විපස්සනා යෝගාවචරය කියලා නිච්ච සංඥාවක් ඇති වෙන්නේ ඒක මේ පසු කාලින පොත් කියපු කර්මස්ථාන විශේෂයෙන් බුද්ධඝෝසාචාර්යන් වහන්සේලා වගේ අය මේක මේ මූල ධර්ම කිට්ටු කරන්න ගිහිල්ලා කරගත්ත වැරද්දක් කියලා මට හිතෙන්නේ මට කියන්න පුළුවන් ඕනම පරියන්කේක මුල සමතේ ඉවර වෙන්නේ විපස්සනාවෙන් ওই මහා ශීක්‍රමේ කරත් යෝගාවචරගේ මුල් කාලේ සමතේ නිවන් දකින්නේ විපස්සනාවෙන්. ඒ නිසා පුද්ගලයා වෙනස් වෙන්නේ නැත්තම් විපරිණාමයට ඉඩ නැත්තම් නිත්‍ය සංඥාවේ තියෙනවා ওই ප්‍රශ්නේත් තියෙනවා උත්තරෙත් හම්බ වෙනවා. පුළුවන් තරම් විවෘතව බලන එකයි නිමල් රත්නායකට කරන්න තියෙන්නේ. එහෙමයි තියෙන විස්තර මුදල් පිළිබඳ මම එව්වා ධම්ම විනීත ස්වාමීන් වහන්සේ එවලා තිබිලා. ඒක ගැන හම්බුණා ඒක අත ගන්න නැතුව මට ඊයේ වෙලා තියෙනවා ප්‍රේමතිලක මේ ප්‍රේමතිල ඉතාමත්ම සන්තෝෂයි මුළු ට්‍රිප් එකව ගැනම. එයා කියලා තියෙනවා අපේ සම්බන්ධතාවය ඇති කිරීමට අපි මෙහෙම මේ ඩොලර් 10000ක ෆන්ඩ් එකක් ඇති කරලා තියෙනවා. එයා දැනට ගණන් පෙන්ලා වල තියෙනවා 3000 ගණක් ලැබිලා තියෙනවා කියලා. අපි පන්දිස්වාංශයට ලංකාවෙන් කරන අනුග්‍රහයක් විදිහට අපි මේක කරගෙන යමු කියලා මේ අරකට අත තියන්නේ නැතුව මේ ඒ ස්වාමීන් වහන්සේලාගේ වේදන් එහෙම තියෙද්දි කරගෙන යන්න පුළුවන් කියලා මම ඔයාගේ තොරතුරු ඇරියා ඔක්කොටම විශේෂයෙන්ම ප්‍රේමතිලකටයි ඒක නිසා ඒ තොරතුරු දැන ගැනීම සඳහා පමණයි මම ඒක කරේ තොරතුරු ගන්න වෙන කවුරුවක්වත් නැහැ ඒකයි මට ওই දේ ඕනේ උනේ එහෙමයි ස්වාමීන් තව රටකට ගිහිල්ලා එන්න තව එතකොට තව ප්‍රශ්නයක් අරගෙන එන්න පුළුවන් එහෙමයි ස්වාමීන් මම තේරුම් ගන්න හිටියට මම කියන්නේ මේ නිසිත බලං කියන එකේ නිසිත බලංකම් කියන එකේදී මම තේරුම් එකේ මොන කාලේ ඒකට බලක් බඳගෙන වාඩි වෙනවා එතන සතිය නැහැ බලක් බඳගෙන වාඩි වෙනවා ඊට පස්සේ සෝ සතෝ අස්සතු ඊට පස්සේ ආනාපානෙ සිට ගන්නවා ඉතින් ඒක එහෙම තමයි කරන්නේ නැත්නම් පිම්බි නැහැ ඒක දානමුත් අර නිසිත බලං කියන බවහල් සිටේදී ඇත්තටම ඇත්තටම නිහිරිත් පල්ලන් හම්බුණා නම් පිළිම ඇතුළේ අනබර හිතන්න දැනන්නේ දැනන්නේ නෑ ඇත්තටම ශුන්‍යත සූත්‍ර දෙකේම විශේෂම චූල ශුන්‍යත සූත්‍රයේ ਸਰවචනන්සේ ලස්සට පෙන්නලා දෙනවා ගම අමතක කරන්න ඕන නම් ගෙදර අමතක කරන්න ඕනේ නම් ගෑනු මිනිහ අමතක කරන්න ඕන නම් හරක වාහන අමතක කරන්න ඕන රත්තරන් මිනිමුතු අමතක කරන්න ඕන කැලේට ඵලයක් කැලේට ගිහලා කැලේ හිත බැඳයි කියන්නේ අර ඔක්කොම අමතකයි ශූන්‍යයිනේ එතකොට කැලේ හිත අගේ කරන්න එපායි කැලේට ඇවිල්ලා නැද්ද කිය විතරක් මේ කූඩල් ඉන්න නැද්ද කිය විතරක් මේකේ අරකයි මේක කී කිය හිටෙමින් නේද කොහොමඩක්වත් ගමේනේ ඉන්නේ කඳ පිටන තිබුණාට ඔළුවේ එහෙනේ එනිසා වන වනයේට ගිහිල්ලා වන රමණය අභිය කරනවා කියන හැම චිත්තක්ෂණයකම ග්‍රාම සංඥාවෙන් අයින් වෙනවනේ ඒකට ග්‍රාම සංඥාව සම්බන්ධ දුක් කරදර අයින් වෙනවනේ හැබැයි බුදුන් කියනවා අරණ්‍ය කියන්නේ දුක අරණ්‍ය කියන දුක ගන්නේ අච්චර කන්දක් දුක් අයින් කරන්න නෙවෙයි ගම කියන ස්ත්‍රී පුරුෂ සංඥා හරක බාහන සංඥා රත්තරන් මිනිමුතු ඊට පස්සේ ගමක අරණ්‍යයක ඉන්නකොට ඒ මිනිසයා තමන්ගේ කයට විතරක් හිත දැම්මොත් දැන් ගමත් නැහැ අරණ්‍යයත් නැහැ කය විතරනේ තියෙන්නේ. ඒකල කියන කයත් මහ කරදරයක් මහණෙනි. නමුත් කයේ කරදරේ තිබුණාට අච්චර කන්තු දෙකක් තල්ලු කරන්න මේක වාංගුවටනේ ගන්නෙ. ඊට පස්සේ කය කියන හතර මහා ධාතුනේ. හතර මහා ධාතුනේ එකට දාපන්. ඒක උඩ අනිත් උඩෙන් අයින්නේ. මේ පිම්බි මහැකිලිම ගත්තත් ආනපාන ගත්තත් වායෝ පොට්ටබ්බ ධාතුවනේ. ඉතින් මේ එක එකක් අයින් කර කර යනකොට ওই ගමනේදී මේ අරණ්‍යයට ආපේක බුදු උණයි කියලා ගත්තා. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒක නැති කරන්න තව එකක් වාංගුවට ගන්න. ගන්න ගන්න වාංගුව අඩේ පුංචි එකක්. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා අරන්නේ හිටියට සතුටින් ඉන්න ගමන් එයාට කයට හිත අරගෙන ඒක සතුට වෙන්න බැරි නම් අරන්ට අපිට වටනකම නැහැ. ඒක පණක බඳ වාඩි වීම හෝ සක්මන හෝ ඉන්න ඉරියව්ව. ඊට පස්සේ ඒ කියන්නේ හතර මහා ධාතුන් හතර මහා ධාතුන් එකට දාන්න වායව ධාතුව ප්‍රකට. අඩු ගානේ අච්චර ගමක ඉඳගෙන දුක් විඳින මිනිසෙකුට අරණ්‍යට ඇවිල්ලා අරණ්‍ය සතුටු වෙලා කයට හිත දාගත්තොත් මං කියන්නේ බුදු වුණා වගේ. ඊ ඇති. ඊට පස්සේ ටික නිකන් යනවා. ඊට පස්සේ නිකන් බෝනස් එකට හම්බෙන්නේ. මේ ඉඳගෙන ඉන්න එකවත් ගන්න බැරි නම් සක්මන් කරනකොට සක්මන් කරන බව සතුටු වෙන්න බැරි නම් ඉතින් මේ මනුස්සයා මේ මට ධාතු මනසිකාරය නෑ මට පටිච්චසමුපාදේ නෑ මට චතුරාර්ය සත්‍ය අවබෝධුන්නේ නෑ කියලා ඌ තාම අපායේ තමයි. අර අච්චර ගෙවල් වල තියෙන මල කන්දොස් කිරියාවෙන් පොඩ්ඩක් අයින් වුණා. ඒකට අසහනේ නැති වුණා. ආතතිය නැති වුණා කියන එක තේරුම් ගන්න බැරි නම් ශූන්‍යතාවාදේ තේරුම් ගන්න නෑ. ඊට පස්සේ වායෝ ධාතු තමයි කියලා. එතකොට පටවි ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ආපෝ ධාතුවෙන් සමගන්නවනේ. ඒතර වායෝ ධාතුවත් ඊට වායෝ ධාතුවේ පටන් ගන්න දන බලපන් ඉවර දන බලපන්. අන්තිමට ඒකත් සංසිඳුණයි කියන්නේ ඒකට. හුස්ම ටිකත් සංදි මොකක් නැහැ දැන් ඉතින් ආතතිගත වෙන්න මොකොත් නැහැ. හැබැයි මේ මොකක් නැතිකම ආතතියක් කරගන්නවා ඊට පස්සේ. අසහනයක් කරගන්නවා. ඉතින් ඒ නිසා ওই පාරේ යනකොට ඔය එකක්වත් අල්ලන්න නේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ ඒක අල්ලපන් ඊට පස්සේ ඒක උගුල්ලන්න තව අඩයක් තියපන්. ඒක උගුල්ලන්න තව අඩයක් තියපන්. අඩ හතරක් පහක් තියාන මෙහාට යනකොට තමන් අල්ලගෙන ඉන්න එක හපලා ගන්න පුළුවන් සයිස් එකේ පොඩි දෙයක්. ඒක හපලා ගන්න. ඒ ඒ ඒ ඒ පටිච්චසමුපාද සාපේක්ෂතාවය දන්නේ නැති වුණොත් අපි හිතනවා මේ අරණ්‍යයට යෑම ඇතර ගිහි ගියත ඇරීම මහා කන්දකට දැන් මේ වගේ ලොක්ක මැරෙන්න නටනවා ගිහි ගියත ඇන්නේ. ඒකේ ගැහුවට පස්සේ හම්බෙයි බිජ්ජක් හම්බෙයි. උණු බිජ්ජක්වත් හම්බෙයි. ඊට පස්සේ ආය විද වද විදවන්න නන්නද කි මිසරා මේ අරණ්‍යට නැතු අරණ්‍යට ගියා නම් කොච්චර හොඳද ඒ අරන්නේ අරක වැඩි මේක වැඩි ඊට පස්සේ. ඉතින් මේ අරන්නේට ගියේ ඊට පස්සේ තියෙන මේ කයට හිත ගණ්ඩායි කියන එක දන්නේ නැත්තම්. ඒක අරණ කියලා සතුටුනොත් හෝ කනගාටුනොත් වෙනයි. එතන ආවුන ඊට පස්සේ කයට ගියා. අම්මෝ යන්තම් කයට හිත ගත්තා කියලා පාටි දාන්න පටන් ගත්තොත් ඉවරයිනේ. කයට දැම්මට පස්සේ බලන්න මොකද්ද වැඩිම පේන්නේ වායෝ ධාතුවද, පඨවි ධාතුවද, ආපෝ ධාතුවද. එයා පෙන්නනවා. එයා පෙන්නනට අනිත් උන එයාට වෙනවනේ. වායෝ ධාතුවට හිත ගියා නම් අනිත් ධාතුන යටේ බුදුහාමුදුරු කියව එකක් නෙවෙයිනේ. මොකද පෙන්නලා දී. ඊට පස්සේ වායෝ ධාතුව කියන්නේ කය කරගන්න. වායෝ ධාතුව හට ගන්න තැනක් තියෙනවනේ. ඉවර දැන් ඒක ඉවරනට පස්සේ මොකක්ද තියෙන්නේ? ගාම සංඥාවක් නැහැ, අරඤ්‍ය සංඥාවක් නැහැ, කාය සංඥාවක් නැහැ, පටවි ධාතුව ධාතුත් නැහැ අවකාශේ. ඒකට කියනවා කාය පිළිබඳ නිවන. ඉතින් අන්නේ වගේ ඒ පියවර වශයෙන් තේරුම් ගන්න මේ සතිපට්ඨානයේ කොටසක් විතර කරනවා. අනිත් ඒවාත් එක්ක ආනන්ද සප්පාය සූත්‍රයේ පොට්ටපාද සූත්‍රයේ මහා චූල ශුන්්‍යත වගේ සූත්‍රවල ලස්සනට පෙන්ලා දෙනවා මේ අපි ලබලා තියෙන පුංචි ජයග්‍රහණේ ජයග්‍රහණ වශයෙන් ගණන් ගන්න එපා. නමුත් අච්චර කන්දක් දුක් ඉවත් කරන්න ඒ චිත්තක්ෂණේ හිර හිත හිර කරලා තියෙන ආශාස ප්‍රසවාසය. නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ. එහෙම නැත්තම් පිම්බීම හැකිලිම. ඊට පිම්බීම හැකිලිමයි ආනාපානයි සමතය විදර්ශනාවයි පැටලුණයි කියලා කියන්නේ මේ අසහනෙ නැති කිරීමගේ ප්‍රායෝගික පැත්තක නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට දෙන උත්තර දිහා බලනකොට පේනවා ඒක ක්‍රමයක් රකින්න කතා කරනවා. අරක හරි. මේක වැරදි. ඒක එහෙම කතා කරන කොයි කෙනත් වැරදි. මොනම හරි ක්‍රමයක් රකින්න කතා කරනවා එමස මේ Tamanට වෙච්ච අසහනය ගැන දන්නේ නැත්තම්. ශූන්‍යතාවය ගැන දන්නේ නැත්තම් Tamanට වෙච්ච ආතතිය අඩු වෙන ගතිය මැනගන්න බැරි නම් සංසාර දුක දන්නේ නැහැ. එයාට නිවනක් අදාළ නැහැ. එයා මේ අර ක්‍රමයේ කිරුවේ නැහැ. මේ ක්‍රමයේ කිරුවේ නැහැ කියලා ඉලක්කම් ගණන් කර කර හිටියද බුද්ධජානසේ පිළ තියෙන තාම ප්‍රායෝගික දෙයක්. ඒ සඳහා වැදගත්ම දේ තමයි මේ gedara dore පවුල් රකින්නකොට තියෙන දුක පිළිබඳ අවදි වෙන්න. ඒක දන්නේ නැති එක අයින් කරන හතර මිනිහට බොන නිවනක්වත් නැහැ. ඒක දැනගත්ත රසයක විකල්පයක් වෙනවා. බොහොම සාධාරණ විකල්පයක්. ඒකට දැම්ම වැඩ කරන්නේ. ඒක තේරුම් ගත්තට පස්සේ ඊට වැඩිය වෙන විකල්පයක් වෙනවා. දිගට දිගට දිගට දිගට එකින් එකට එකින් එකට මේ සාපේක්ෂව අයින් කරගෙන යන්නේ. ඒක හරියම අමාරුයි. මොකද අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි ඔළුව කුරුවල් කරලා තියෙන්නේ. ඒක මේ රේකී ක්‍රමයකට අධ්‍යාපනය දීලා අපිට මේ තර්ක ක්‍රමයට ඉගෙන ගත්ත මිනිහට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඕන කෙනෙකුට තේරෙනවා මේ ලොකු ගලක් පාංගු කරන්න ලොකු ගණක් පෙරලන පොඩි ගලක් අඩියට ගන්න එපා. අඩියට තිබ්බ ගල ගෙදර ගෙනියන්න නෙමෙයි ඒක තියාගන්න. ගෙතන තියෙනවා අයිය හත්ති ගලකට තියලා අල්ලන එකයි තියෙන්නේ. සංඥාසේ ගෙදර පරිසරය වෙනස් කරගන්න පුළුවන් නම් පරිසරය වෙනස් කරන්න ඒ විනය ඊතේ අහිත වෙනස් කරගන්න. විනය වේිත වෙනස් කරගන්න. ගෙදර පරිසරය කියන්නේ තමන්ගේ හිත තමයි. තමන් ගෙදර ගෙදර හොඳ නැත්නම් තමන් හොඳ නැහැ. තමන් තමයි මේ හොඳ නැති කමට වා කියන්න ඕනේ. අර ඉන්දියාවේ ගෝයන්ක ක්‍රමයේ කෙරුවලු හිර ගෙදර හිටපු එකෙක් භාවනාට ගිය එකෙක් නෙවෙයි නේ කියන්නේ. ඉරේට අහුවෙලා ඊට පස්සේ උගෙන් අහුවට පස්සේ විපස්සනාව කියනකොට කිව්වලු යම් කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැහැ කියලා හිතනවා උඹ තමයි ප්‍රශ්න ඇති කළ තියෙන්නේ. උඹ වගේ කියන්න ඕනේ කියලා. බරපතල ප්‍රශ්නයක් තියෙනවා කිව්වොත් කාටරි විසඳන්න බැරි. අමුතර බලහිනා උඹ වගේ කියන්න ඕනේ තෙන්. අපි කියන්න දෙන්නේ නැහැ ਸਰබලතර දෙයයන් ආංශයේ එන්න ඕනේ. මෛත්‍රී බුදුහාමුදුරු එන්න ඕනේ. අරක ලැබෙන්න ඕනේ නෑ නෑ තෝ වගේ කියන්න. තෝ තමයි ප්‍රශ්න ඇති කරන්නේ. ගෙදරක් සෞතු කරලා තියෙනවා නම් ඔය කතා කරන එකමයි සෞතු කරලා තියෙන්නේ. ඌර ඇද්දලා අරගෙන ගහන්න ඕනේ හොම්බකට රිවට් වෙන්නේ. ඒ මනස ගියාට පස්සේ ගෙදර ෂෝ. දැන් මේ රිට්‍රීට් ඕගනයිස් කරනකොට යන දවසේ ඔක්කොම ස්තුති කරනවානේ. ඉතින් මට ඇහෙනවා ගෙදර ඉන්න මිනිස්සු බය වෙන හැටි. අද දැන් මම යනවනේ ගෙදර දැන්. ගෙදර මිනිස්සු දන්නවා මේ හොල් මන් දැන් ඇවිල්ලා කනවා ගෙදර. අර තිබුණ පහම්පත්තු කරන්න පටන් ගන්නවා. නිස්සද්ද වෙන්න කියන්න පටන් ගන්නවා. ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් හදන්න පටන් අර ගන්නවා. මේ යන්න ඉස්සලා මොන පිස්සුවක්වත් නැහැ. ගෙදර ඇවිල්ලා ගෙදර මිනිස්සු දන්නවා මේ නිස්සන්න වලට ඔච්චර සල්ලි දෙන්නේ මොකටවත් නැහැ. මේ කරදරකාරයෝ මෙහි දවස් හතරක් පහක් තියාගෙන ඉන්නවා. ඕ නාකියෙක් නාකිච්චක් ගෙදර තියාගෙන මල කරදරේ. ඉස්සරහට ගෙනත් දැනවසේ කණ්ඩක් දෙනවා බොණ්ඩක් දෙනවා. ප්‍රශ්න තියෙන ගෙන්ඩා ගිනියන්න පස්සේ ගිනියන දවසේ උන් දන්නවා දැන් මේක ආයෙ මල වොන්තු ගෙදර ආවට පස්සේ අලි කරදරේ. නිසනට හරියට සලකනවා මිනිස්සු මොකද ඒ? අපි මේ රිට්ටිට් 3යි කරුවේ කී දහහක් සැනසෙනවද? එක විනියෙක් රිට්‍රීට් කරන්නේ වල ගෙදර ඔක්කොම දැන දෙනවා. නිබ්බුතා නුන සාමාතා නිබ්බුතා නුන සාපිතා ඒකයි ඔය දිස්සන්න පුළුවන් නම් එලවන්නේ එලවන්නේ මොකද දන්නේද ඕගොල්ලෝ අල්ලගෙන ඉන්නේ දෑතින්ම මා අපි යුනිවර්සිටි කියන්නේ මේ කවුරුර ගහන්න මාව අතහැරපන් කියන්නේ නැහැ දැන් ගහන්න අතහැරපන් මාව අල්ලගෙන මචං මාව අල්ලගෙන මාව අල්ලගෙන කියලා කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේ යන කාලේ එක තැනක මේ මිනිස්සෙක් විශාල හඳුන් පාත්‍රයක් එල්ලුවල් උඩ. එල්ල කිව්වලු උණගස් හතක් උඩ. යුද්ධෙන් ගිල ගන්න කියලා. දැන් මේ ඉදිරි ප්‍රතිහාරය කියන නිගණ්ඨනාත පුත්‍රගේ කට්ටිය ගිහිල්ලා කන්නේ කකුලක් උස්සගෙන දැන් ඉතින් යන්න හදන ගෝලියෝ ගිහිල්ලා එල්ලිලා කියනොත් සාස්ත්‍රාමි සාස්ත්‍රුන් වහන්සේ වැඩි කරන්න එපා මේ පාත්‍රයකට මොකට දෝෂක පෙන්වන්න එපා යන්න එපා කියලා ඒගොල්ලෝ කරේ එල්ලෙනවා ධර්මශේ කියනවා මේ කරදරකාරයෝ නැත්තම් මං උඩින් ගිහිල්ලා ගන්නවා පාත්‍රේ මේ ගෝලියෝ ටික යන්න දෙන්නේ නැහැ. අන්නේ ඔය ගහ ගන්න යන කියන්නේ මහල්ලගනේ මචං. පොඩ මහවල්ලි ගන්නේ මහවල්ල. ඒක තමයි ගෙදර ගෙවල් වල තියෙන ප්‍රශ්නේ ඔච්චරමයි. ඔය බුදුහාමුදුරුවෝ පොඩි ශාන්තියක් නෙවෙයි ගෙදරක මිනිසුන්ට ඇති කරලා තියෙන්නේ මේ කරදරකාරයෝ භාවනා මධ්‍යස්ථාන වලට ගාල් කරන නිසා. ඒක ලොකු සාන්තියක්. ඒ ඇවිල්ලා වල අපිට එනවා ඊගාට නිද්දාට. ඉතින් මම කරන්නේ මෙහෙදි ගහනවා. උඹකට රිවර්ට් වෙනයි ගෙවල් වලින් පාවිච්චි මිනිස්සු මෙතෙන් ආවම ඔක්කොමලා ඉන්නේ ඒ જાති කට්ටිය වෙච්චාම ඉතින් <laughs> වෙනම ආණ්ඩුව මට විතර ජොලියක් නැහැ මේ ලෝකේ කාටවත් පින්කම් කියලා අපි කරන වැඩවලදී ඇත්තටම අපි හුඟක් යොමු වෙනවා ඒකට. ඒක අර පින්කමට කරන වෙලාව වෙනකොට සාමූහික එකතු වෙලා ඉන්නවා ඒක තමයි ඇදිලා ඒක තෘෂ්ණාව ඇති වෙලා ඒක තෘෂ්ණාවෙන් මත් වෙලා ඉන්නේ නැහැ ඒකේ ඒකේ විස්තර දැනෙන්නේ නැහැ ඒක කරගෙන යන්න පුළුවන් එයාට අර අරමුණක සිතාගත්තාම පේන කොච්චර මේක මතක් කරනකොට මෙහෙද මතක් කරම තෘෂ්ණාවත් එක්ක තියෙන්නේ මේ පින්කම කියන්නේම තෘෂ්ණාවත් එක්ක එහෙම තියෙන්නේ තෘෂ්ණාවත් එක්කම අනේක මේ පුදුමාකාර විදිහට මේක මේ කියලා ඒකට සැකමක් වෙනවා මේක පවුද පින්ද කියලා මුදම වෙනවා ඒක මේ තනිකර මානසික වෙනසක් කායික වෙනසක් ඔක්කොම ටික නැති කරලා දාගෙන කරන වැඩක් කියලා. ඉන්න ඇත්තටම මේ පින්කම් ගැන ඒ ලස්සන ගිය පාර බණේදී ඥානන්ද සෝන්සේ සඳහන් කරා සිද්ධියකින් මම අයින් කරපු ගමන් දුක ඉතුරු වෙයි කියලා. ඕන සිද්ධියක හොඳ නරක සිලිලාරේ ඔක්කොම ඉන්නේ මමයා පෝෂණය වෙනවා නම් එතන හරි ඕනේ දුකක් විඳගෙන අපිට ඒක කරන්න පුළුවන්. මමයා පෝෂණය වෙන්නේ මාන්නේ සක්කාය දිට්ඨිය සහ තෘෂ්ණාව. ඒ තුන අයින් වෙනා වෙලාවක. විනාඩට පස්සේ මේ කරන හැම එකක්ම දර්ථයක් වෙහසක්. විඝාත පරිලාහයක්. එතන මමයා හුවා දක්වන්නේ මේ will to power. මේ මමයක් මට මම වැඩ. මට වැඩ පුළුවන්. ඒ ඒකේ මට මේ මේ දීලා අරට වැඩි ඉක්මනටම ලබන්න පුළුවන් කියලා මේ පෙන්නන්න දඟන දැඟලිලියෙන් විඳින විඳවිල්ල බුදුහාම කියනවා හරිම අසාධාරණ මේ කණුදුරියක් විතර වෙන්නේ. ඒක දන්නවනම් මේ ඔක්කොම මේ සෙල්ලම් කරන මේ මමයා පෝෂණය කරන ඉතින් මිනිහා ගොඩ. මේ වෙහෙසේ ඉන්නේ. තාමත් වැඩ කරනවා. එයා දන්නා උඹට තේරෙනවනේ මේ මොකටද මේ දත කන්නේ කියලා. උඹ මේ මාගේ මේ සරණ රට ජාතිය ආගම බේරගන්නද? කැළම නැත. ඒක තන්නේ කර මේ ඉපදිච්ච රටේ අල්ල ගන්නවා කියලා කියන්නේ වෙන රටක විතරට වෙන රටක් අල්ලනවා. වෙනම කෙනෙක් වෙනම කෙනෙක් අල්ලනවා. අල්ලගත් එක తත්‍ර తත්‍ර අභිනන්දනය කියලා ඒක සටන් පාටයක් කරගෙන දත් මිටි කාගෙන කාම තණ්හානේ භව තණ්හාවක් හදාගෙන ඒකෙන් විභව තණ්හාවක් හදාගෙන අපි ඒක සාධාරණීකරණය කරනවා. ඒක සරල වාක්‍යකින් ස්වාමීන් වහන්සේ සරල නෑ වාක්‍ය ටිකක් අමාරුයි. ඕනෙම සංසිද්ධියකින් මම අයින් කරුවොත් ඉතුරු වෙන්නේ දුක. මේ දුක්ඛඳ සාධාරණීකරණය කරන්න අවිද්‍යාව තියෙනවා. මම හරහා තණ්හා මාන දිට්ඨි හරහා එහෙම කෙරුවොත් නැතු බෑනේ මේක මේ මොනවාරි කරන්න එපායි. මම කොහොම කැපේ යැපෙන්නේ උඹ විතරනේ දරුවෝ වෙන බලපන් අර එහෙම කිය කිය මේක සාධාරණයක් කරනවා ඒ ඔක්කොම තණ්හාමාන දිටින් තුනේ හිටලා තියෙනවා ඒ නිසා ඕනම වෙලාවක භාවනාදී වෙන්න පුළුවන් නැති වෙලාවත් වෙන්න පුළුවන් මම අයින් වෙන මරණ මොහොතෙන් පස්සේ මරණේ පරබැයි අත්දැකීම් වල වෙලා තියෙන්නේ ඒක මම අයින් වුණාට පස්සේ මේ ලෝකෙ මේ කරන නාඩගම මේ දේශපාලනයක් කියලා ආර්ථිකයක් කියලා මේ මේ කරන මේ කතා වෙලා කරන මේ නාඩගමේ සුද්ධ දුක නැති ඒක සාධාරණීකරණය වෙන්නේ මගේ දෘෂ්ටි කෝණයෙන් ලෝකෙ බලන්න ඕනේ මම ඉන්නවා මම මම තමයි මේ ඔක්කොම ලෝක මම මාන්නේ මගේ මාන්නේ වැඩි කරන්න ඕනේ මගේ තෘෂ්ණාව වැඩි කරන්න ඒක ඕන දෙයකින් කමන්නේ කියලා ගියාට පස්සේ මේ කරන දේවල් වල ශිල්පයක් ප්‍රස්තාර අඳින්න පුළුවන් වගු අඳින්න පුළුවන් හොඳ නරක බලන්න පුළුවන් මම අයින් වෙන වෙලාවල් එනවා. ඒක මරණ චිත්තක්ෂණේ අනිවාර්යම වෙනවයි කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒක විශාල බයක් අනේ මෙච්චර කල් නටපු තොවිලේ. මොකද්ද මේ? භාවනා කරනකොට ඔය ආනාපාන සංසිඳල වගේ කයින් පොඩ්ඩකට සමුගන්න වෙලාවදී ඒකෙන් භාගයක් පේනවා. දැන් යමක් නැතුව නිර්ආමිෂ සුඛයක් ලැබෙනවා. ආමිෂ හොයන මෙතෙක් කල් කඹරපු ඔක්කොටමත් හරි මේ චිත්තක්ෂණේ පුතයි. මෙතනදී යමක් නොකර සිටීම. රූප නැහැ, ඇහැ නැහැ. ශබ්ද නැහැ, කන නැහැ. ඉහිලම සැපනිකම් බුදුරජාණන්සේට සම වෙන්න බෑ. නමුත් නිර්ාමිෂ සුඛයකට යනවා. ඒ නිසා මේ අන්ධ භූත ලෝකේ ඒ ලෝකේ ඉන්නකොට අපි එකට එකට සටන් කරගෙන කැපිපෙන්න උත්සාහ කරාට ඒ ඒ ඔක්කොටම අපි අනුන්ට දොස් කිව්වට Tamange තියෙන මේ මම කියන කුඤ්ඤේ මාන්නේ තෘෂ්ණාව දකින්නත් බෑ කවදාවත් අපි ඒක දකින්න කැමති නැහැ වෙන කෙනෙක් පින්නොත් අපිට ලැජ්ජාවටපත් වෙනවා අපි බුදු කෙනෙක් ඉස්සරහට හරි මේ සති චෛතසිකයට පුළුවන් මතු කරලා දෙන්න මේ මොටිවේෂන් එක එන්නේ කොහෙන්ද කියලා මේ වැඩක් කරන්න අවශ්‍යතාවය එන්නේ කොහෙන්ද මේ තණ්හා මාන දිට්ඨිය වලින් එන එක. දැන් එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන් බුදුරජාණන්සේ බුදුනාට පස්සේ 45 අවුරුද්දක් කවුරුත් නැති විදිහට මාංචු වුණා ඇයි කියලා. මහා කාශ්‍යප මහරතනන්සේ රහත් වුණාට පස්සේ දුතාංග 13ම රැක්කේ මොකටද කියලා. ඒ අනික් කටට පණිවිඩය සඳහා ඉදිරි කරන ආදර්ශය සඳහා මිසක් ආ. ඒගොල්ලෝ තණ්හාවෙන් මාන්නෙන් දිට්ටියෙන් දැඟලුවා නෙවෙයිනේ. ඉතින් ඒකට දෙයියෝ වඳිනවා. බ්‍රහ්මියොත් වඳිනවා. මෙයා මහන්සි වෙන්නේ මේ මේ මම ආයනේ වඩන්න නෙවෙයි. ඉතින් අන්න ඒක තේරුම් කරලා දෙන එක හරි අමාරුයි. මොකද මම ආයනේ ඉන්න එකනට මේ සියලු ශක්තියට යවේ ඉන්නේ මම ආයනෙන් කියලා කියන්නේ යා කැමති නැහැ. මොකද මැජික් කාර්යයක් කැමති නැහැ මේක මැජික් එකක් කියලා දකින්නවා. එයා පෙන්වන්නට ඇත්තක් කියලා පෙන්වන්නේ. ඒ නිසා ඒක හරි ඒ ඒකේ මේ විසුද්ධි මාර්ගයේ ලියවිලා තියෙනවා මේ අපි දුකට තියෙන ආශාව තමයි තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටින්නේ. අපි දුකට හැම වෙලාවෙම කැමති. මට අර වගේ කීම තියෙනවා අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා කියලා කියා බාන්න හරි කැමති අන්නේ තියෙන දුකට තියෙන තෘෂ්ණාව කට උත්තරේ තමයි අවිද්‍යාව කියන්නේ. ඒ සැපට තියෙන ආශාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා. ඒ ඒ දේ ඕන දෙයක් අපි සාධාරණීකරණය කරන අපි සැපට දුක දුරුවන් කරන්න මේ මේ සැපත් එක්කත් ඒ සම්බන්ධතාව පෙළ තියෙන තෘෂ්ණාවයි දුකයි අවිද්‍යාවයි අතර. මම ඒ පොතේ ලියලා තිබිලා බලනවා බලනවා ඊට පස්සේ හැම තැනම බලුවා විසුද්ධි මාර්ගයේ කොහොමද ඒක බොහෝම ගැඹුරට ගිය වාක්‍යයක්. අපිට තියෙන දුක අපිට වගකීම් ටික කියන්නේ දුක් ටිකක් නේ. ඒ ටිකට තියෙන තෘෂ්ණාව සාධාරණීකරණය කරන තමයි අපිට අවිද්‍යාව තියෙන්නේ. අවිද්‍යාවෙන් තමයි අපි ඔක්කොම පේන් කරලා පාස්ටර් කරලා තින්ත කාලා තියාන්නේ. අපි මේ තියෙන වගකීම් ටික දුක් ටික කරේ තියාගෙන යන්න තියෙන ආසාව. බෑනේ නැත්තම් අපි නැත්තම් මේ කරන්න කෙනෙක් නැහැ. දැන් මරණයට පස්සේ කවුද කරන්නේ? මරණ නැතු ඉන්නවද? මම රසාවට යන්න ගියාට පස්සේ මේ මේ ආම්දුර හම්බෙන්න ගියා.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 කෑ කෑලා දාපු දෙමරිත්තක් දිහා බලනවා කිව්වා උඹ ගියොත් ඔයිට වඩා හොඳ එකෙක් එයි කිව්වා ඔතෙන්. ලංකාව කියන්නේ බොහොම උගත් රටක්. උඹට යන්න ඕන උඹ ඵලයන් කිව්වා. මම එළියට ආවේ නිකන් මේ අතු ගාලා පිහල් දාලා දාපු කුණු ගොඩක් වගේ. උඹයි ඔතන ප්ලග් වෙලා ඉන්නේ. ඇත්තම තමයි මගේ ස්ටාෆ් එකෙන් හිටව PhD කාලේ. මම කියන ඌ නෑ ඌ ඌ උන්ද බෙබේ. ඌ විනාශ කරනවා කොම්පැනි. හැබැයි මම ගිය කියලා පාඩුවක් වෙන්නේ නෑ. අපි තායින්ව නෑ නෑ මේ මෙතන මගේ රෝල් එක.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 ගොඩක් ඉන්නවද කාන්ති කියන්නේ. දැන් මට මේ බින්දට වැඩිය ළඟ ළඟ සෙනසුරාදාවල් විවේක වෙන්න පටන් ගත්තා. එහෙමයි සන්න. කොළඹ ගමන් අඩු කරලා මේ සතියන්ත බොහෝ විට ඉඳ මේ වෙලාවක් හම්බෙලා තියෙනවා. මේ පැත්තට තමයි වාසනාව තියෙන්නේ. මම ඒකම තමයි නිදාසට කාරණාවට කියන්නේ මෙල්බන් එක ධර්ම සාකච්ඡාවක් කරන්න හම්බෙන්නේ නැහැ කියලා වගේ කියනවා මං ඉතින්. මේ ඉතින් අපි දැන් වෙලා ඉවර වෙගෙන යන්නේ අපි නිසා සාකච්ඡාව સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. තමයි සෝන්න. මේ චිත්ත කාද එනවයි කිව්වේ? දැන් අඟහරුවා දෙනවා සනස. ලැබෙන්නේ? එහෙමයි. එහෙනම් ජුජුස් පැකට් එකක් අරන් ඉන්න එනකොට පොඩමයි ගන්න. එහෙනම් අපි මෙල්බන් වල ඈ? සජිත් එනවා. සජිත්. අද එනවද? අද එනවා. මම දැක්ක උදාරට උදාරට නෙමෙයි ඩිලාට ලියලා තිබුණා මම ලංකාවේ දැන්ට නෑ. තෑ එහෙන බරක් අදිනවා මේ වෙලාවේ නේ. එහෙමයි සන්නේ මේ ආවා මේ ගෙදර අය දර්ශනයට කරා මට මිත්‍රි කියලා බණ ටික ඔක්කොම ගෙනල්ලා දුන්නා අර මේ අර රික්වෙස්ට් එක දාලා තිබිච්ච අන මම මේ වෙබ් එකට ලෝඩ් කරා ලෝඩ් කළා ඒ කාන්දේ විශ්ල කිව්වා මේ මේ හැමෝටම ගන්න මේ චිත්ත දැන් අලුත් තවත් channel එකක් තියෙනවා අර create space කියලා එකක් ගන්න පුළුවන් අපිට මේ Amazon එකෙන් එතකොට අපේ PAD PDF පොත් ටිකයි අපේ දැනට පබ්ලිෂ් කරලා තියෙන ෆ්‍රී ඩිස්ට්‍රිබියුෂන් පොත් දීපුවාම ඒගොල්ලෝ එක හැම පොතටම printing cost එක දාලා එවනවා අපිට. එහෙමයි. ඊට පස්සේ අපිට ඕනනම් කොමිෂන් එකක් තියන්න පුළුවන් ලාභය අපිට කැමතිමයි. ඊට පස්සේ ඒගොල්ලෝ කැමති කරන වෙනාට single තනි කොපිය හරි කොපි කීයක් හරි අර printing cost එකට විකුණනවා අපිට ඕනනම් කොමිෂන් එකක් ගන්න පුළුවන්. දැනට මහමෙවුනා විකරනවා. ඉතින් ඒ ආමතුරු කිව්වා මං කිව්වා අපිට කොමිෂන් ඕන අපි නිකන් දෙන්නේ කියලා. අන්න ඒක මේ දවස්වල චන්දන්ලා එහෙම කරගෙන යනවා. ලක්මාල්ලා එහෙම. ඒක තියෙන පොඩි පොඩි ප්‍රශ්න වගේක්. ඒක කෙරුව ගොඩාක් ඔය මේ බණ විතරක් නෙවෙයි පොත් ටිකෙත් ප්‍රශ්න විසදෙයි. ඒක තමයි පොත් ටික මට මම ක්ලින්ට කතා කර පෙරේදා. ක්ලින්ට අර මේ PDF ටික හම්බෙලා නැහැ කමල්ගෙන්. මම කව දැන් මම ආවහම මේ ටික මම සෝට් අවුට් කරලා දෙන්නම් කියලා. ඒ කියන්නේ ඔය ක්‍රියේට් ස්පේස් එකටද ඔය? ඒවත් අදහස තියාගෙන තමයි කතා කරේ නෑ මම ඒක තින්නව ටැක්ස් කරේ නෑ මොකද තිලින පවුනේ මං දුන්නේ ලක්මාට තිල්න දන්නවා තිල්නකින් අඩුවෙන් තමයි ගන්න කරන තිල්නට දෙන්නේ අමාරුම ටික විතරක් දෙනවා එයාගේ නොලෙජ් එක කරන්න ඒකයි මම මේ සැරේ කරනකොට සවන්නස මල්ලිවයි සජිත්වයි තිරිනවයි තුන් දෙනාම එකතු කරගත්තේ තිරිනකේ තියෙන බර්ඩන් එක අඩු කරගන්න. ඔව් නැත්නම් අව හම්බ කරන කණ එක කම්පියුටරේ හම්බ කරන්නේ අපිට කෙරුවට දල්ලි ගන්නෙත් නෑනේ. එහෙමයි සර්. ඒ නිසා ආවට පස්සේ අපෝට දැන් පොඩක් කතා කරමු ඔක නෑ. ආ මේ චිත්ත අපි 26 වෙනිදා මෙහි තියෙන පින්කමක්. 26 26 වෙනිදා බුදුගේ හදලා අපි ලොකුවට ගන්න පාටි එක. මේ විජය උදේ පාන්දර තමයි මම ඔහෙට එන්නේ. අප්පා. බැට් එක ගන්නයි තියෙන්නේ 10යි 10 40 11 47 කොහෙද විවෘත කිරීමක් කරනවා ඉතින් මොනවා විවෘත කරන්නද බුදුහාමුදුරන් කොහමරි මේ අපි ලොකුවට පාටිය ගන්න යන්නේ මේ මම බලන්න පුළුවන් මට ඒ කියන්නේ බැරි වෙන්නේ නැහැ කියලා ආවොත් එහෙම අම්මගෙන් බැනුම් ආවා. ගෙදර ආපු ගමන් නෑ නෑ නෑ ඒක දවසක් නෑ අම්ම දැන් ඉතර බණින්නේ නැහැ සන්න. අම්මා භාවනා කරන්නේ නැති එකයි. ඔව් දැන් ටිකක් කරනවා. ඒ පුතාගේ හොඳකට නෙවෙයි. හොඳයි එහෙනම් අපි මෙතනින් සමු ගන්නවා. තෙරුවන් සරණයි. අවසන් තෙරුවන් සරණයි. දැන් අපි එන ධර්ම සාකච්ඡාවේ කෙලවර ඒත්තාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ පේන පෙන සීල දෙනාට පින් පැමිණීම කරමු.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 කම කමිටබ්බා. සුවපත් වේවා. මේ මේ ඊයේ රෑ හොයන්න ආව මේ හෑන්ඩ් ග්ලව්ස් ඕනේ කියලා. මම ටිකක් ගෙන්න ගන්න හදන්නේ මොනවද ඕනේ මොනවගේ ටයිප් එකක්ද ගෙන්න ගන්න ඕනේ. සිමෙන්ති වැඩ කරන්නේවද, ගෙවතු වැඩද? රබර් ඒ වගේ සමහර මඩ වැඩ කරන කෙනෙක් ඒ කියන්නේ සාමාන්‍ය මේ මේ සර්ජරි වලට ගන්න ඉව නෙවෙයි. Rubber gloves. ඒක වෙලා තියෙන එක හරියට જાති තියෙනවා.